ස්වාමිනාංශ අද ප්‍රශ්න 13ක් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳයි. තව එකක් තියෙනවා ස්වාමිනාංශ එච්චරම භාවනාවට අදාළ එකක් නෙමෙයි. අපේ අහිංසක උපාසකම්ම කෙනෙක් ඉදිරිපත් කළ ප්‍රශ්නයක්. ඒක ඉතින් අපි අවසාන දවසට හරි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යම් නොෙන් පර්යංකේදී ඉරියව්ව සකස් කරගෙන ඒ සඳහා සිත යොමු කර ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කරමි. එවිට නාස්පුඩු පුරවා ඇතුල්වන සුළං රැල්ල පටන් ගැනීමේදී ඇතුල් වීමේදී සිසිලසද ක්‍රමක්‍රමයෙන් උණුසුම් වී පිට වෙයි. වර එක එක නාස්පුඩුවකින් තවත් විටක මාරුවෙන් මාරුවටද සිදුවේ. මේ අතරතුර කයේ වේදනා දැවිලි තැවිලි කැසීම ආදිය දැනි ඒ දෙස සිත යොමු වේ. නැවත සිත ආපසු මූල කර්මස්ථානයේ වෙත ගෙන ඒමට දක්ෂ වේ. සිතේ ඇතිවන සිතුවිලිද මේ අතර තද වේදනාවක් නම් ද්වේෂයද මිහිරි ශබ්දයක් ඇසුනොත් එවිට සිත ඇදී ගියත් බාධාවක් බව අඳුනාගෙන නැවත පැමිණේ. මේ කාලය තුල උවමනාවෙන්ම හුස්ම ගත්තත් නොගත්තත් ආස්වාද ප්‍රාස්වාස දිගටම නොකඩවා කෙරේ. සිත දෙස බැලීමක්ද සියුම් ලෙස සිදුවේ. මෙසේ කාය වේදනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා සතර සතිපට්ඨානයම ක්‍රියාත්මක වෙනවායයි සිතමි. සක්මන් භාවනාවේදී ඒ අනුව සක්මනද ඒ අනුව පවත්තමි. ගෞරවනීය සාමීන් වහන්සේ ආනාපාන සතිය පමණක් පුහුණු කළාම සතර සතිපට්ඨානයම වැඩිනවා නේද? නිවන් අවබෝධ කර ගැනීමට මේ පමණක්ම ධෛර්යයෙන් යෙදුනොත් අපට ඒකාන්තයෙන්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවායයි සිතන්නෙමි. එතරම්නේ ප්‍රශ්නේ. හොඳයි. ඕ කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් දැනගෙනමයි අහන්නේ ඉතින් ඔබ මේ <laughs> කියවලා බලන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ ඉදිරිපත් කරලා තියෙනවා. සතර සතිපට්ඨානය ඉතින් ආනාපාන සතිය හරහා වැඩෙනවා. ඉතින් 16 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා. මුල් ක්‍රම ටික ඉතින් මුල් කොටස අවස්ථා හතරකින් විස්තර කරනවා කායානුපස්සනා කොටස. ඊට අවස්ථා හතරකින් වේදනානුපස්සනා කොටස, ඊළඟට තව අවස්ථා හතරකින් චිත්තානුපස්සනා කොටස. අන්තිම අවස්ථා හතරෙන් ධම්මානුපස්සනා කොටස. ඉතින් බුදුරජාණන් වහන්සේගේම වචනේ කියන්නේ ඉතින් යම්සි කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් මේ සතර සතිපට්ඨානෙම දිනු වෙනවා. සතර සතිපට්ඨානේ වැඩිම හරහා වැඩලා ඊළඟට සප්ත බොජ්ජංගයන් දිනු කරනවා. සප්ත බොජ්ජංගයන් දිනු කරා නම් ඊළඟට විඥා විමුක්ති කියලා බුදුජාණන් වහන්සේ පෙන්නන ඒ යථාබෝධය යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා කියන එක ඉතින් බොහොම පැහැදිලිව පෙන්වලා දෙලා තියෙනවා. ඉතින් මේ ගැන ඉතින් ආයි සැක හිතන්න දෙයක් නැහැ. මොකද බුදුජාණන් වහන්සේ දේශනා කරන්නේත් මේ අවස්ථාවේදී බොහොම විවිධාකාර අනිකුත් භවනා ක්‍රම යෙදෙන බව අනිකුත් භවනා ක්‍රමවල යෙදෙන බව දැනගෙනමයි. මේ අවස්ථාවේදී දකින්න යම් යම් භික්ෂුන් වහන්සේලා මරණ සතිය වඩනවා යම් යම් භික්ෂුන් වහන්සේලා බුද්ධානුස්සතිය වඩනවා, අසුබය වඩනවා. ඉතින් ওই විදිහට විවිධාකාර භවනා ක්‍රම වල යෙදෙනවා. ඉතින් ඒ අතර බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ ඔක්කොටම හරියන්න. මුළු සතර සතිපට්ඨානයක් දිනු වෙලා, සප්තබොජ්ජංග ධර්මයක් දිනු වෙලා නිවනත් සාක්ෂාත් කරගන්න නම් මොකද සුදුසු? අනේ එතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව දේශනා කරන්නේ. හැබැයි මේ ආනාපාන සතිය වඩන වඩද්දී සමතය පැත්තෙන් යන්නත් පුළුවන් විපස්සනා පැත්තෙන් යන්නත් පුළුවන්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඍජුවම සම මේ විපස්සනා පැත්තට තමයි යොමු කරලා තියෙන්නේ. ඒකයි සතර සතිපට්ඨානය මේ තුල ආනාපාන සති සූත්‍රයේ තුල අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් ඒකේ සැකයක් හිතන්න දෙයක් නැහැ. තනිකරම බුද්ධ වචනයේට එකඟව තමයි ඒකට සරිලන විදිහට තමයි එතකොට ආනාපාන සතිය වඩන්න තියෙන්නේ. එතකොට මුලම මුලදිම හැබැයි ඉතින් අපි දැන් පටන් ගත්ත මොහොතේ ඉඳන් මෙතන කායानुපසනාවේ වේදනානුපසනාවේ චිත්තානුපසනාවේ ධම්මානුපසනාවේ ඔක්කොම තියලා තියෙනවා කියලා හිතාගත්තොත් වැරදි. මොකද මුල් කොටස් හතර කායानुපසනාව. ඒකට අයත් වෙනවා අපි මුලින්ම දැන් හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්නවා හුස්ම හෙලනකොට හුස්ම හෙලන බව දැනගන්නවා ඒ ඒ සරල මට්ටම. එතනින් අපි පටන් ගන්නවා. එතකොට සතියෙන් යුක්තව හුස්ම ගන්නවා සතියෙන් යුක්තව හුස්ම හෙලනවා. ඊළඟට දැන් ඔතන යම්සි කෙනෙකුට සිහිය පිහිටවන්න පුළුවන් වුණා නම් සතියෙන් යුක්තව ඔන්න දැන් හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවා නම් ඔන්න එයාට වැටෙනවා ඇතැම් වෙලාවකට හුස්ම රැල්ල ටිකක් දිගයි ඇතැම් වෙලාවට හුස්ම රැල්ල ටිකක් කොටයි. ඉතින් ආශ්වාසයේ හුස්ම රැල්ල දිගයි ඔන්න ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හුස්ම රැල්ල දිගයි. ඇතැම් වෙලාවට ආශ්වාසයේ හුස්ම රැල්ල කොටයි ප්‍රශ්වාසයේ හුස්ම රැල්ල කොටයි. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්නලා අන්තිමට කියනවා ඔන්න සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. ඉතින් ওই විදිහට විස්තර කරනවා. ඉතින් මේ මුළු ආස්වාසයම දැක ගන්නා සුළුව එයා සික්ඛති. අන්නේ සික්ඛති කියන වචනය හරිම වැදගත්. කියන්නේ මුලදී යන්නේ දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති. මේ පජානාති කියන වචනේ පාවිච්චි කරන්නේ. ඊළඟ කොටසදී පාවිච්චි කරන්නේ සික්ඛති කියලා. කියන්නේ මුලදී අපි දැනගැනීමක් කරනවා. ඊළඟට මේ එක්තරා අන්දමක ට්‍රේනින් එකක් තියෙන්නේ. මුළු ආස්වාසේ මුලටම මුලටම හිත යොමු කළා, අවධානය යොමු කළා, සතිය යොමු කළා බලන්න උත්සාහ කරනවා. බලන්න උත්සාහ කිරීම හරහා තමයි කෙනෙකුට වැටහෙන්නේ මෙන්න ආශාසය මේ මට මුලින් වැටුනේ ටිකක් ගොරෝසු හරිය. හැබැයි මම දැන් උත්සාහ කරලා බැලුවම සතිය යොමු කරලා බැලුවම අන්න ඒ තැනත්තට තේරෙනවා මේක ඊට වඩා පොඩ්ඩක් සියුම් මට්ටමකිනුත් මට අල්ලගන්න පුළුවන්. උන් ඊට පස්සේ තවත් ටිකක් සියුම් මට්ටමකින්. කොහොමවම ඉතින් සතිය තියුණු වෙන්න තියුණු වෙන්න අර ආශාසයෙන් නොදැනෙන මට්ටමේ ඉඳලා ඔන්න බොහොම සියුම පටන් ගන්නවා. ඊළඟට ටික ටික වෙනස් වෙගෙන යනවා. ගොරෝසුව දැනෙනවා. ඔන්න ආයෙ නැවතත් සියුම් වේගන යනවා. ඔන්න ඊළඟට නොපෙනී යනවා. ඉතින් මේ මුළු ආස්වාසයේ මුළුල්ලම මුළු මේ ප්‍රදේශයම දැකගන්න සඳහා යා උත්සාහත් වෙනවා. ඒ සඳහා හික්මෙනවා. ඒ සඳහා යෙදෙනවා. නැවත නැවත මේක දැකගන්න යෙදෙනවා. ඊළඟට ඉතින් ඕක හොඳට පුළුවන් වුණා නම් අන්න ඊළඟට පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. එතනත් එන්නේ සික්ඛති. අන්න ශික්ෂණයකටපත් වෙනවා ක්‍රමානුකූලව දැන් ආස්වාසේ සංසිඳවනවා. දැන් මේක හොඳට බලන් ඉඳද්දි ඉතින් හිමීට දැන් මේක තැම්පත් වෙන ඉඩ හරිනවා. දැන් හයියෙන් හුස්ම ගන්න යන්නේ නැහැ. තැම්පත් වෙන එකට හොඳට අනුග්‍රහ ගන්නවා හිමීට තැම්පත් වෙන්න දෙනවා. තමන් ලොකුවට මානසිකාර කරන්න යන්නේ නැහැ. මානසිකාරය පවා තව ටික ටික කෙටි කරනවා. පුළුවන් නම් අයින් කළත් බලනවා. ඔන්න හිමීට හිත තැම්පත් වෙන්න දෙනවා. ඉතින් ඔය වගේ ක්‍රමානුකූලව බුදුන් වහන්සේ මේ කායානුපසනාව කොටස විස්තර කරනවා. මේ කොටස තාම කායානුපසනාව කොටස. මෙතන වරදවා ගන්න නරකයි. මෙතන දැන් මේ සිතුවිලි ආවහම සිතුවිලි හඳුනගන්න එක චිත්තානුපසනාවය, වේදනාවක් ආවම ඒක හඳුනගන්න එක වේදනානුපසනාවය කියලා. ඒකට තව පොඩ්ඩක් එහාට යන්න ඕනේ. නිවරදිම වේදනානුපසනාව, නිවරදිම චිත්තානුපසනාව, ධම්මානුපසනාව පටන් ගන්න නම් මේ බුදුන් වහන්සේ පෙන්වන විදිහට හොඳට මේ කායානුපසනාවේ හිත පදම් වෙන්න ඕනේ. හොඳට සතිය පිහිටන්න ඕනේ. ස්ථාවර වෙච්ච එහෙම නැත්නම් අඛණ්ඩ සතියක් අකන්න කිව්වට ඉතින් ඒ කියන්නේ සෑහෙන්න මුල් බැසගත්ත ටිකක් කල් පවත්වන්න පුළුවන් රඳන්න පුළුවන් සතිය ගොඩනගා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි කෙනෙක් වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට පෙළඹෙන්නේ. ඉතින් එහෙනම් ඉතින් විශ්වාසයෙන් යුතුව කරගෙන යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස සමත භාවනාවෙන් විපස්සනාවට මාරු වීම මා පුරුද්දක් වශයෙන් ආනාපාන සතිය පැය භාගයක් පමණ වඩා ශරීරයේ සංවේදනා පරීක්ෂා කිරීම සඳහා විදර්ශනා භාවනාවට මාරු වෙමි. හිස් මුදුනේ සිට දෙපතුල දක්වාත් දෙපතුලේ සිට හිස් මුදුන දක්වාත් සංවේදනා පරීක්ෂා කර පසුව කොඳුයට පෙළ දිගේ ඉහළ සිට පහළට සතියගෙන යමි. මට සංවේදනා දැනෙන්නේ ඊටමත් රළු ආකාරයටය. එනම් ශරීරයේ ඇඹරී යන ලෙසය. උදාහරණයක් ලෙස ගතහොත් බෙල්ලේ ඉදිරිපස්ස කොටසට හිත ගෙන යන විට ඊතා රළු ආකාරයට මාංශ පේශී ගැහෙන්නට පටන් ගනී. ඇස් මුඛය මුහුණ ආදී සියලුම ස්ථානද එසේමය. තද විදුලි ධාරාවකට හසු වූක් මෙනි. මෙම රළු සංවේදනාව පිළිබඳ ද්වේෂයක් නැති වුවත් ගැටලුවක් ඇත. පිරිසක් මැදේ විදසුන් වැඩිම අපහසුය. ඔවුන් මා දිහා බලයි යන සැකය නිසාය. කරුණාකර මේ පාලනය කළ නොහැකි දෙයක්ද නැතිනම් මෙසේ වන්නේ ඇයිද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට නිවන් සුව පතමි. දැන් අපිට එකපාරටම ඒ කියන්නේ දැන් ඔය හරි සාමාන්‍යයෙන් බොඩි ස්කෑනින් කියලා කියන්නේ ගොයන්කා ක්‍රමේදී එහෙමත් හිත හොඳට සමතේටපත් වුණාට පස්සේ මුළු කය පුරා හිත පතුරවමින් වමනාවෙම පතුරවමින් ওই දේ කරනවා. හැබැයි සාමාන්‍යයෙන් මහාසි ක්‍රමයේදී එහෙම අපි උවමනාවෙන්ම උඩ ඉඳන් යටට යට ඉඳන් උඩට එහෙම ගෙනියන්න සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ නැහැ. අපිට පුළුවන් ඊට වඩා පොඩ්ඩක් කියන්නේ මේක කියන්නේ ආයාස කර ගතියකට ගන්නවට වඩා ටිකක් ඉස්සෙල්ලා මේ සමනය වෙන්න දෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල හොඳට සංසිඳෙනවා. සංසිඳිලා එක්තරා අන්දමකින් සමන හුස්ම රැල්ල සංසිඳුණාට පස්සේ Tamanට අවශ්‍ය නම් පුළුවන් මේ කය මේ හැපෙන ස්ථානවල යම් යම් අන්දමින් සතිය පිහිටවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට වෙන අරමුණක් ලොකුවට නැති නිසා අරමුණ වශයෙන් තබාගත්ත ආනාපානයත් ගෙවිලා ගිය නිසා අපිට පුළුවන් දැන් ඉන්න ඉරියව්වට පොඩ්ඩක් එකවරක හිත යොදනවා ඊළඟට අපි තුන් පාද ස්පර්ශ වෙන තැන් වලට හිත යොදනවා ඊළඟට ඇඟේ බර ගතියට හිත යොදනවා මෙන්න මේ වගේ එක්තරා අන්දමකින් අර Tamanට කරදරකාරී නොවෙච්ච යම් යම් සාමකාමී අරමුණු වල හිත ටිකක් යොදවන්න පුළුවන්. එතකොට අර Tamanට එක්තරා අන්දමකින් භාවනාව නිකන් අප්‍රිය නැහැ. ඒ වෙනුවට බොහොම يعني තැම්පත් වෙච්ච කරදර නොවෙච්ච වේදනාවන් බවටපත් නොවෙච්ච තාම සංවේදනා. බොහොම උපේක්ෂා සහගත සංවේදනාවලට තමන්ගේ හිත යොමු කරන්න පුළුවන්. ඉතින් ඔය ඔහොම යොදමින් ඉන්න අතරේ ඔන්න එක තැනක ප්‍රදෙන්නකක් වෙන්න ගන්නවා නම් අන්න එතන එතනටම අපේ අවධානය යොමු කළා බලන්න පුළුවන් මේ කොහොමද කියන්නේ එතන සියුම් වේදනාවක් හට ගන්න ආකාරය ඒක විපරිණාමයට වෙනස් වීමටපත් වෙන ආකාරය ඊළඟට ඒක දුර වෙලා යන ආකාරය අපි තුමු දුර වෙන්නේ නැහැ ඒක අපි තුමු වැඩි වෙනවා කියලා ඔන්න වැඩි වෙන ආකාරය එන්න තමයි හැබැයි මේ වේදනානුපසනාව කියන්නේ ඇත්තටම එක්තරා අන්දමකින් ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ විස්තර කරන මේක නේ දුර්ග මාර්ගයක්. මේක ටිකක් මේක මේකේ අවශ්‍යයි එක්තරා අන්දමක දරා ගැනීමේ ශක්තියක්. වේදනාව බොහොම උසලන්න බැරි මට්ටමට එන්න එනවා. ඒත් ඉන්නවා මේකේ කොහොමද වෙනස් වීම දැකගෙන සෑහෙන උපේක්ෂාවක් හිතේ තියෙන්න ඕනේ. හැබැයි ඉතින් කෙනෙකුට මේක ඒ තරම්ම ප්‍රිය නැත්තම් හිතේ ඇතුළත කතාව සෑහෙන නැවතිලා තියෙනවා නම් යන්න පුළුවන් චිත්තානුපස්සනාවකට. ඒ කියන්නේ වේදනානුපස්සනාවෙන් ඒ තරම් රසයක් එන්නේ නැත්නම් භවනාව නිකන් එපා වෙන ස්වරූපයක් තියෙනවා නම් චිත්තානුපස්සනාව පැත්තකට නැඹුරු වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් හොඳට කියන්නේ හිතේ එකලසක් තියෙන්න ඕනේ. හිත තැම්පත් වෙලා තියෙන්න ඕනේ. ඇතුලේ නිරන්තරයෙන් සිද්ධ වෙන ඇතුළත කතාවක් තියෙන්න බෑ. හොඳට ආනාපානේ සංසිඳලා ඒ කායानुපස්සනා මට්ටම හොඳට මේ ස්ථාවර වෙලා තියෙන්න ඕනේ. හොඳට ඒතන පිහිටලා තියෙන්න ඕනේ. එතකොට වේදනාවට පස්සනවට යමු වෙනව වෙනුවට කෙනෙකුට හිත දිහා බලලා චිත්තානුපසනාවට යොමු වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ක්‍රම දෙක අත්හදා බලන්න. Tamanට චිත්තානුපසනාව බොහොම ප්‍රිය නම් ඒ පැත්තට යමුනාට වරදක් නැහැ. මොකද ඒ පැත්තට ඒ පැත්තට බැස ගැනීම තව ඉතින් ලොකු පිම්මක් පැනනා වගේ වෙනවා. ඒ නිසා ඒකත් උත්සාහ කරලා බලන්න. එතකොට Tamanට ඔය කියන කොඳුයට පෙළේ ප්‍රශ්න ඕකම ඒකත් සමහරවිට දරා ගන්නත් පුළුවන් වෙයි. සමහර වෙලාවට ඒක වෙනුවට තමන්ගේ ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරලා සිත දිහා බලන චිත්තානුපසනාව පැත්තකට යන්නත් පුළුවන් වෙයි. නිසා මේ ක්‍රම කීපය පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ගරුතර ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පරයන්කයට පිවිසි ඉක්මනින්ම මට ආනාපානය පැහැදිලිව දැනෙයි. ඒ තුලින් විපස්සනා භාවනාවට පිවිසෙමි. සමහර පරයන්කවලදී ආනාපානය කිහිප විටක් නොදෙනී යතත් ඒ දෙස බලා සිටිය හැකි වුවත් බොහෝ විට ඊතා ඉක්මනින්ම කායික චලනයන් වරහන් ඇතුළේ තියෙනවා ස්වාමීන් වහන්සේ පා දිගහැරීම් උඩුකය නැමීම් වැනි ඇතිවන බැවින් ඒවා දෙස බලා සිටීමට යොමු වෙමි. ගැටලුව 1 ආනාපානයේ කිහිප විටක්ම නොදැනී යනතෙක්ම සමතේ නොසිටීම විපස්සනාවට යොමු වීම භාවනාවේ ප්‍රගතියට බාධාවක්ද? පොඩකින මොකද ආනාපානයේ ආනාපානය කීප විටක්ම නොදෙනී යනතෙක්ම සමතයේ නොසිටීම විපස්සනාවට යොමු වීම භාවනාවේ ප්‍රගතියට බාධාවක්ද සාමාන්‍යයෙන් ඉතින් හොඳට හුස්ම රැල්ල සංසිඳෙන්න දෙන්න ඕන. කියන්නේ අපි තුමු එකපාරක් ඔන්න කියන්නේ දැන් ක්‍රමානුකූලව වෙන්න ඕනේ. දැන් කලින් විස්තර කරා වගේ අපි ක්‍රමානුකූලව ආවා. ඔන්න හොඳට මුලැමැදාග එහෙමත් බැලුවා. ඊළඟට හුස්ම රටල සංසිඳෙන්න දුන්නා. තීලා පොඩ්ඩක් ඉන්නවා. ඉතින් අපි එක පාටම ඉතින් මේ යන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්නවා. ඉතින් ආයෙ ඔන්න මතුවෙනවා. ඉතින් ආනාපානියම මතුණා කියලා ඉතින් ආයෙත් ඒක සංසිඳෙන්න දෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා කීප වාරයක් ගිහිල්ලා තමයි හොඳට ඔන්න yaadena ටිකක් කල් පවතින ඔන්න මේ එක්තරාන්දමක සංසිඳිච්ච ස්වභාවය එන්නේ. ඊට පස්සේ තමයි අපිට මේ වේදනානුපසනාවකට හරි චිත්තානුපසනාවකට හරි දාන්න ශක්තිය ලැබිලා තියෙන්නේ. අර අපි හදිස්සි වෙලාවක විපස්සනාවට දාන්න ගියොත් තාම අර හිතේ වමනා කරන මේ ධර්මතාවයන් දියුණුලා නැහැ. මොකද මේ සතිය සියුම් වීම අවශ්‍යයි. ඊළඟට හිතේ එක්තරාන්දමක මේ සිතුවිලි වල අඩුවීමක් සමාහිත වීමක් අවශ්‍යයි. වේදනා අනවශ්‍ය විදිහට ඉතින් කරදර කරන ගතිය අඩු වෙන එක අවශ්‍යයි. එහෙම වුණාට පස්සේ තමයි බොහොම ටිකක් නිස්කලංක පරිසරයක ඉඳලා තමයි මේක දිහා කරන්න පුළුවන්. නිසා ඒක පාඩම විස්පස්සනාවට දානවට වඩා පොඩ්ඩක් සමතේ මුලින් ඒ මුලදී ආනාපාන හුස්ම රැල්ල ටිකක් බැලුවට වරදක් නැහැ. ඒ කියන්නේ අපි ආධුනික මනසකින් මේ වැඩේ පටන් ගත්තට කිසි වරදක් නැහැ. හරි ඊළඟ ප්‍රශ්නේ යන්න. දෙවෙනි කොට සම්හංශ ආනාපානයත් කායික චලනයත් සමබරව දැනෙන අවස්ථාවකදී මා බලා සිටිය යුත්තේ කුමක් දෙසද? ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා. දැන් අපි අර ක්‍රමානුකූලව ආව පාරදී ඔන්න ආලාපානේ හොඳට සංසිඳුණාට පස්සේ අපි විවිධාකාර අපිටම වේදනානුපසනාවකට පිවිසිලා කයේ තියෙන යම් යම් සංවේදනාවන් ගැන මේ සතියෙන් බලමින් ඉන්නවා. ඒත් ඒ අවස්ථාවේදී අපිට එහෙම ප්‍රකටව දැනෙන දෙයක් නැතුව නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයකට වෙලා තිනවනම් ඒක බැලුවත් කමක් නැහැ. හැබැයි මෙතෙන්දී අර එක්තරා අන්දමකින් දැන් ටිකක් අර විපස්සනා ඇහැකින් තමයි බලන්න ඕනේ. දැන් අර කලින් වගේ සමත වට්ටමකින් නෙමෙයි. ඔය මේක තැම්පත් වීමේ මට්ටමකින් නෙමෙයි. නිකන් අර මේ මේක මේ සියුම මතුවෙනවා නේද? දැන් මේක මේ වෙනස් වීමකට භාජනය වෙනවා නේද? ඊළඟට මට මේකේ පාලනයක් නැහැ නේද? ඊළඟට මේක යාට මෝමනා විදියට හැසිරලා යාම තැම්පත් වෙලා යනවා නේද කියලා අර අනිත්‍ය මුසු වෙච්ච බැල්මකින් විපරිණාමයට ඒ තමන්ගේ පාලනයෙන් තොර තොර බව වැටහෙන බැල්මකින් මේක බලන එක වැදගත්. එමෙතු නිකන් අර ඔහේ බලන් හිඳීමෙන් මෙතන අර විපස්සනා හැක් ඒ තරම් එන්නේ නැහැ. අනුන්ගේ දෙයක් දිහා නිකන් එක්තරා අන්දමකින් වැරදි හොයන්න බලනවා වගේ පොඩ්ඩක් බලන්න වෙනවා. අ මේක මගේම දේය මේක හොඳයි ආනාපානය නම් හොඳටම හොඳයි කියලා එහෙම අපි සුභානු සුභ විදිහකට බැලුවොත් මේක ඉතින් විපස්සනා පැත්තට පෙරලෙන්නේ නැහැ. මේකේ තියෙන මේ අනිත්‍ය ස්වභාවය ඊළඟට විපරිණාමයටපත් වෙන ස්වභාවය Tamanට පාලනයකින් තොරය කියන ඒ අනාත්ම ස්වභාවය ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. මේක එහෙම හරි ලස්සන්ට ඔය විස්තර කරනවා මේ සීලවන්ත සූත්‍රය කියලා තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා මේ සරියුත් මහරහතන් වහන්සේගෙන් හොඳට සිල්වත් වෙච්ච භික්ෂුවා ඊළඟට මොකද්ද කරන්න ඕන? ඉතින් කෙලින්ම සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ සීලවතාවසෝ භික්ඛුනා පංචඋපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ඔන්නෝම කියලා ලිස්ට් එකක් දෙනවා. 11 11ක් තියෙන අතන පද. යෝනිසෝ මනසිකා තබ්බාති. ඉතින් මෙතන තියෙනවා මේ අනිච්චතෝ මේ අනිත්‍ය ආකාරයෙන් දකින්න ඕනේ. ඉතින් අපි නිකන් ඔහේ බලන් ඉන්නව නෙමෙයි පොඩ්ඩක් අර අපේ දෘෂ්ටි කෝණේ වෙනසක් වෙන්න ඕනේ. එතකොට තමයි මේක තේරෙන්නේ මේක මේ ඇතිලා යනව නේද? මේක මේ වෙනස් වෙනව නේද? ඊළඟට මේක මට පාලනයකින් තොරයි නේද? කියලා අර එහෙම දෘෂ්ටි කෝණයෙන් බලන්න බලන අර එක තව තව හොඳට වැටහෙන්න ගන්නවා. ඉතින් දැන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද මේ ආනාපාන සතියත් කායික චලනයත් සමබරව දැනෙන අවස්ථාවකදී එතෙන්දිත් ඔය ඔය දෙකම වඩා ප්‍රකට මොකන්ද ඒ ප්‍රකට දේ ගැන ඔය දෘෂ්ටි කෝණයෙන් බලන එකයි තියෙන්නේ ආනාපාන සතිය උනත් ප්‍රශ්නයක් නැහැ කායික යම් යම් දැනෙන චලනයන් උනත් කමක් නැහැ ඒක ඔය වෙනස් වෙන වෙනස් වෙනවා නේද කියන ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්නයි තියෙන්නේ තෙරුවන් සරණයි. මම හරි ඒකේ තව දැනගන්න يعني ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මම දිගට කරගෙන යනවා කාට හරි මේ දෙන උත්තර වලට තව යම් තව පැහැදිලි කරගන්න තියෙනවා නම් කරුණාකරලා අහන්න. හරි. නිර්වාණ සරණයි ගරු ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේ කාය සංවේදනාවන් ඕලාරිකව මුලදී නිරීක්ෂණය කළ මම පසුගිය දිනක ඔබ වහන්සේගේ උපදෙස් අනුව වරන් ඇතුළේ තියෙන ස්වාමීන් සක්මන් භාවනාවේ වෙනත් යෝගියෙකුට දුන් උපදෙස් අනුව මමද ඊතා සියුම්ම දැනීම් නිරීක්ෂණය කිරීමට පෙළඹුණෙමි. ඒ අනුව කය, කය හා ගැටීමෙන් දැනෙන රළු බව, සියුම් බව, උෂ්ණය, තෙරපීම් ස්වභාවය, රිදුම් හිරිවැටීම් ආදී බොහෝ දෑ නිරීක්ෂණයට ලක් කළෙමි. ස්වාමින්වහන්ස මෙසේ සියුම්ම නිරීක්ෂණය කිරීමෙන් භාවනාව ඇලීම ඇති වී එහි නිරස බව අඩුවන නීරස බව අඩුවන අයුරු මටද යන්තම් හැඟේ. ඊට අමතරව ඒ මගින් භාවනාවේ ප්‍රගතියට ලැබෙන රුකුල කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේගේ මෙම විග්‍රහයන් පෞද්ගලිකව මාගේ භාවනාවට මහඟු උද්‍යෝගයක් ලබා දුන් බව කෘතඥ පූර්වකව පාද නමස්කාරයෙන් සඳහන් කරමි. ඔබ වහන්සේ නිවනින් සැනසේවා. හොඳයි. <laughs> නෑ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක මේ මේ මේ මට නෙමෙයි ඇත්තටම මේ ප්‍රශංසා කරන්න බුදුරජාණන් වහන්සේට. මොකද බුදුරජාණන් වහන්සේ ඒක හරි ලස්සනට කියනවා. මොකද දැන් මේ අපි සතිමත් වුණාම සතිමත් වෙච්ච මනසකින් ඒ මේ සංස්කාරයන්ගේ ස්වභාවය අපි තුමු දැන් හුස්ම රැල්ලේ වේවා ඇති වෙන චලනයන්ගේ වේවා ඒ අපි අත්දකින දේහි ඒ ස්වභාවය එක්තරාන්දමකින් නිකන් පරීක්ෂාකාරීව බලන්න ඕනේ ලස්සන ප්‍රකාශයක් එනවා මේ බොජ්ජංග ගැන කියනකොට සත් සත් යථා සතෝ විහරන්තං ඒ ඒතන් ධම්මං පඤ්ඤාය පවිචින්නති පවිචරති පරිවීමංසං ආපජ්ජති මේ පඤ්ඤාය පවිචරති පවිචිනති පඤ්ඤාය පවිචිනති කියන්නේ මට මතක විදිහට නිකන් ප්‍රඥාවෙන් හොඳට හොයලා බලනවා. හඬ පවිචරති. මේකේ හොඳට ප්‍රඥාව හසුරවනවා. පරිවිමංසං ආපජ්ජති. මේ හොඳට විමසිලි නුවණින් බලනවා මේක දිහා. නිකන් ඔහේ බලන් ඉන්නව නෙමෙයි. හොඳට විමසුම් නුවණ යොදනවා. පරීක්ෂාකාරීව බලනවා. අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසග්ග පරිණාමින් කියලා හරි ලස්සනට විස්තර කරනවා මේ අන්න එතකොට ඒ ඒ හරහා තමයි ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. අපි නිකන් ඔහේතෙන් බලන්නම් බලන්න කියලා කියනවා ආඩේ අර බලන් ඉන්නවා අපේ ලුකුසානසේ කියන අර මොකද්ද මේ ලෙඩ කපුටෝ වෙල කනවා වගේ. ඉතින් <laughs> එහෙම බැලුවට ඉතින් වැඩක් නැහැ. මොක පොඩ්ඩක් බලන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ. මේ හැ යොදලා බලන්න ඕනේ පරීක්ෂාවෙන් බලන්න ඕනේ. එතකොට තමයි මේක තේරෙන්නේ මේ මොකද්ද මේක ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ එහෙම කියන්නේ කරන්න කරන එකේ වටිනකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම කරන්න කියලා ඉතින් අපිට මේ උපදෙස් දීලා තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සටහන් කරන්නේ මා භාවනාවෙන් ලැබූ අත්දැකීම් හා ඒ තුළින් අවබෝධ කර ගැනීමටගත් උත්සාහයන් පිළිබඳවය. ආනාපාන සතියෙන් ආරම්භා කායික සංවේදනා නිරීක්ෂණය කරමින් පැය එකහමාරක් පමණ විපස්සනා භාවනාවේ යෙදුණෙමි. ඊට පසු කායික සංවේදනා හෝ මූල කර්මස්ථානය වරහන් ඇතුළේ ආනාපාන සති ප්‍රකටවම නොතිබුණු බැවින් මා සිටි පර්යංක ඉරියව්වට සිත යොමු කළෙමි. යටිකය නොතිබුණු අතර උඩුකයද මස්ලේ සහිත ශරීරයක් වශයෙන් නොව හුදෙක් කිසියම් අචේතනික භාණ්ඩයක් මෙන් වරහන් ඇතුළේ තියෙන ලී පෙට්ටියක් මෙන් දිස්විය. මොන හරි දාන්න ගන්න පුළුවන් අපිට. මම මා කොහිදයි බැලුවෙමි. විශාල අඹ ගසක් තිබුණි. ඒ ගස විශාල ප්‍රදේශයක පැතිර තිබින්න බව හැඟී ගියේ එය උද්‍යානයක් ලෙස යම්තම් සඳේලිය වැනි ආලෝකයක්ද විය. ඊට තරමක් නොදරින් කම්බියක් එල්ලී තිබෙන කූඩුවක් දිස්විය. එය මා වශයෙන් මට හැඟී ගියේය. එය වෙසක් කූඩුවක් මෙන් අලංකාර නැත. කපුටු කූඩුවක් මෙන් අවුල්ද නැත. ක්‍රමවත්ව සකස් කරන ලද කඩදාසි කූඩුවකි දැකීමට ප්‍රසන්නය. මෙම දැක්ම අවසන් වූ පසු මට හැඟී ගියේ මගේ ශරීරයේ කඩදාසි කූඩුවක් වැනි ඊතා අල්ප වටිනාකමක් ඇති හිස් දෙයක් ලෙසටය. මෙසේ මගේ රූපය පිළිබඳව මගේ හැඟීම ගැන වහන්සේගේ විවරණය ඊතා කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේගේ ප්‍රඥාව තව තවත් වැඩේවා. <laughs> කියන කෙනාගේම ප්‍රඥාව වැඩෙන්න ඇතරම ඇතරම මේ ඔක බොහොම හොඳයි. ඒ කියන්නේ මේ අපි දැන් මෙතෙක් හිතන් හිටිය සුභ වශයෙන් දකින දැක්ම සුඛයි කියලා දකින දැක්ම නිත්‍යයි කියලා දකින දැක්ම තමයි ඔය ටික ටික වෙනස් වෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. කියන්නේ අපි දැන් මේ විපස්සනා භාවනාවක යෙදෙනකොට ඕකයි වෙන්න ඕනේ. ඒ කියන්නේ කයේ තියෙන nissaratway අපිට වැටහෙන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ රූපස්කන්ධය උපමා කරන්නේ පෙන පිඬුවකට. දැන් මේ වැටහිලා තියෙන ඒ ඒහා සමාන උපමාවකට තමයි වැටහිලා තියෙන්නේ. අ කියන්නේ පේන පිඬුවපමං රූපං. මේ රූපස්කන්ධය පෙන පිඬුවක් වගේ. දැන් පෙන පිඬුවක් කියන්නේ අපිට ඈතින් දැක්කහම පෙන පිඬක් කියලා දන්නේ නිකන් හරියට හොඳට හයියෙන් තියෙන ශක්තිමත් තිරුවන ගලක් වගේ පේන්නේ. නමුත් නමුත් ළඟට ගිහිල්ලා බැලුවාම මේ මේ මොහොතක් පාසා මේ පින ඇතුලේ තියෙන මේ පින කැටිති බිඳි බිඳි යනවා. නමුත් ඒ වගේම ඇතුලේ හිස් ගන්න සාරයක් ඇත්තේ නැහැ. ඉතින් කෙනෙක් හොඳට විපස්සනා භාවනාව වේදෙනකොට ඉතින් මේ nissaratwය මේ මොහොතක් පොහොතක් පාසා කැඩි කැඩි යන ස්වභාවය හිස් බව තමයි ඉතින් වැටහෙන්නේ. ඉතින් දැන් ඒක තමයි මේ හොඳට මේ උපමාවකින් පෙන්නලා තියෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. අර තමන්ගේ මේව හරහා තමයි ඉතින් මීහ ගැන තියෙන අර දැඩි ඇල්ම රාගය බැඳිච්ච ස්වභාවය මගේයි කියා ගන්න ස්වභාවය ඒවා ටික ටික ඉතින් දුරවන් වෙලා යනවා ටික ටික ඉතින් බොඳ වෙලා යනවා ඉතින් ඔය හොඳ ලකුණු තමයි තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේ ආනාපාන සති භාවනාවේදී සිතට එන සිතුවිලි ඉවත් කර ගැනීමට මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යයි මෙනෙහි කිරීම කරන අතර එවැනි රාග රාගය, ద్వේෂ, ක්‍රෝධය, විහිංසාව වැනි විවිධාකා සමායට පීඩාකාරී ආදීනව සහිත සිතුවිලි පැමිණීම පිළිබඳව සිතට යම් සිහිපත් කිරීමක් කිරීම සුදුසුද නුසුදුසුද කරුණාකර මේ පිළිබඳව පහදා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. මුලදීම නම් ඒ කියන්නේ අපි ඕවත් වර්ග කරන්න යන්නත් නරකයි. මොනවාවත් ඒ කියන්නේ දැන් අපි දුම් අපි මූල කර්මස්ථානයක යෙදෙන නිසා මුල් අවස්ථාවේදී ආරම්භක යෝගීන් ඒ අවස්ථාවේදී අපි හිතමු අපි ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වශයෙන් තියාගත්තා නම් එතෙන්දී අපි හිතමු මේකට අපි උත්සාහවත් වෙද්දී ඔන්න සිතුවිලි ටිකක් එනවා. රාගයක් වේවා, ද්වේෂයක් වේවා ඕන දෙයක්. අපි ඒක නිකන් සිතුවිල්ලක් සිතුවිල්ලක් කියන පමණින් අතහැරලා දාන්න. ඕකේ තියෙන රාගෙද, ද්වේෂෙද ඒවා පවා බලන්න යන එක තේරුමක් නැහැ. නිකම් සිතුවිල්ල සිතුවිල්ලක් නැත්තම් මතකයක් මතකයක් සැලසුම් කිරීමක් සැලසුම් කිරීමක් කියලා Tamanට කැමති වචනයකින් අර ඒකේ තියෙන වටිනකම බාල කරන්න ඕනේ. මේකට කිසිම වටිනකමක් දෙන්නේ ඔහේ අතල දානවා හිතවිල්ල සිතවිල්ලක් කියලා නැවත මෙතෙන්ට එනවා. හැබැයි අපි අතරමං වෙලා හිටියොත් අපි තුමු රාගයක් ආවා. රාගේ ටිකක් අතරමං වෙලා හිටියේ. අතරමං වෙලා විනාඩි කිහිපයක් ඉඳද්දී අපි තුමු ඔන්න මතක් වුණා දැන් ඉන්න ඕනේ ආනාපානිය කියලා. එතකොට ඉතින් කමක් නැහැ දැන් වෙච්ච දේ වුණා. නැවත ආනාපානෙට ආවා ඒක දිගේ ගියා. ඉතින් අර තමන් රාගයක හිටියයි කියලා පසුතැවෙන්න ගියොත් ඔන්න අපි අර කලින් කිව්වා වගේ නැවතත් අපි ඒක අතිනුත් නිවරණ දාගත්ත වෙනවා. නිසා අතින් නිවරණ දාන්න යන්නේ නැතුව වෙච්ච දේ ගියාවේ කියලා ආයි මෙතන ඉඳන් යන්නයි තියෙන්නේ. ඉතින් ওই වගේ ක්‍රමයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. නිසා ඉතින් ඔය සිතුවිලි මොනවාවත් රාග වෙනවා, ද්වේෂ වෙනවා, ක්‍රෝධ වෙනවා, මාන්න වෙනවා. ඉතින් ඔක්කොම එනවා. ඉතින් ඒකේ කිසි වරදක් නැහැ. ඒක තමයි මේ මනුස්ස හිතේ ස්වභාවය. ඉතින් ඒක එනවාම තමයි. ඉතින් එන්නේ නැත්තම් ඉතින් ඔන්න rahat වෙලා. ඉතින් එන නිසානේ ඉතින් අපි මේ භාවනාවක යෙදෙන්නේ. ඉතින් ඒ එනකොට අර මුලින් ඔය එන හොයන්න යන්න එපා විශ්ලේෂණය කරන්න යන්න එපා අතහැරලා දාන්න අතහැරලා දාන්න මූල අතහැරලා දාලා මූලික කමඨානකින් මූල කර්මස්ථානයකින් හිත ශක්තිමත් කරගන්නයි යෙදෙන්න ඕනේ. තාම අරවායත් ඔට්ටු වෙන්න තාම අපි ශක්තිමත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ කණ්ඩායමේ ඉන්නේ පළපුරුදු යෝගී ඉන්නේ. ඒ කියන්නේ නිදහස් මේ භාවනා වැඩසටහනකදී සේරම ඉන්නේ පරණ අය. එතකොට ඒ වගේ ඉන්නකොට දැන් ඔය ක්‍රමේ වැරදි වෙන්න පුළුවන්ද ස්වාමීනි? ඔව් ඔව් ඔව්. මේ ක්‍රමේ වැරදි එතකොට. එතකොට වැරදි. ඔව් නැහැ වැරදි කියන්නේ ඒ කියන්නේ පළපුරුදු යෝගීන්ම ඔක්කොම ඉන්නවයි කියලා කියන්න අමාරුයි. මෙතන අහන ප්‍රශ්න හැටියට තේරෙන්නේ මුල් මුල් අයත් ඉන්නවා පළපුරුදු අයත් ඉන්නවා. ඉතින් මම මේ කියපු උපදේශ ඒකයි මම කිව්වේ මේ මුල් මුල් එක්කිනකොට. කියන්නේ ආරම්භක යෝගියෙකුට. මොකද එයා තාම මේ මූල කර්මස්ථානයක් එක්ක තමයි ඔට්ටු වෙන්නේ. මූල කර්මස්ථානයක් පාවිච්චි කරනවා අපි මේ සතිය, සමාධිය ටිකක් දුරට ඔන්න ප්‍රඥාව දියුණු කරගන්න. ඒ අවස්ථාවේදී මේ ඕවා සිතුවිලි විශ්ලේෂණය කරන්න යන්න තේරුම් නැහැ. ස්වාමීන් වහන්සේ දැන් සිතුවිලි එනකොට එක එක විටම ඒ සිතුවිල්ල මොකද්ද කියලා ආ ඒ කියන්නේ වැටෙනවනේ. දැන් අපි හිතමු සිතුවිල්ල. එතකොට බෑනියන් ඉන්න මට්ටම අනුව තමයි කරන්න තියෙන්නේ. දැන් අපි සතිය හොඳට තියෙනවා නම් භාවනාවේ යෙදෙන තරමට කියන්නේ හිතේ සමාහිත බවක් තියෙනවා නම් ඇතුළත කතාව සෑහෙන නතරලා තියෙනවා නම් ඔන්න හිතේ එකඟ බවක් තියෙනවා. අන්න ඒ පරිසරයක හිතේ මුලින් ඒ තරම් සිතුවිලි තිබුණ නැහැ. සිතුවිලි බහුල නැහැ. ඒ ඔන්න එකපාරට ප්‍රබලව වැටෙනවා ඔන්න රාග සිතුවිල්ලක් කියලා. අන්න එතෙන්දී ඔන්න චිත්තානුපසනාවට යන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපිට ওই වගේ සිතුවිලි එනකොට අපි අර මම නොවේ, මගේ නොවේ, ආත්මේ නොවේ, මගේ ආත්මේ නොවේ කියනකොටම මේ සිතුවිලි ඉවත් වෙනවනේ අපේ. ඊට පස්සේ අපි ඒ වගේ සිතුවිලි වලදී අපේ සිතට මොකක් හරි දැනීමක් දැන් ওই අනුමාන සූත්‍රයේදී කියනවනේ අට්ඨියති හරායති jigucchati කියලා. ඔව්. ඒ වගේ මේ මේක පිළිකුල් සහිතයි අත්හල යුතුයි. ඒ වගේ අදහසක් සිතට දෙන්න හොඳ නැද්ද? නෑ, ඒ කියන්නේ විවිධ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඔයල එක එක ආකාරයේ ක්‍රම. දැන් එකක් තමයි දැන් අපි තුමු දැන් දැන් චිත්තානුපසනාව ඇත්තෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. අපි තුමු දැන් කෙනෙක් කායानुපසනාවේ හොඳට වැඩුවා. දැන් හුස්ම රැලි බැලුවා, ඒ ඔක්කොම කරා. ඔන්න ආනාපාන සතිය හොඳට කරා. කළා. දැන් කායानुපසනාව මට්ටමේ හොඳ තහවුරු වීමක් තියෙනවා. ඒ තැනත්තා ඔන්න අපි තුමු දැන් චිත්තානුපසනාවකට දැන් උත්සාහවත් වෙනවා. චිත්තානුපසනාවට උත්සාහත් වෙද්දී ඒ තරම් ලොකුවට යාට මුලින් නීවරණ නැහැ. ලොකුවට දැනුන් නැහැ මේ සිතුවිලි ප්‍රමාණයක්. දැන් හිතේ එක්තරා අන්දමක සමාහිත බවක් තියෙනවා. තැම්පත් බවක් තියෙනවා. ඔන්න ඒ අවස්ථාවේදී පහළ වෙනවා අපි හිතමු කාමච්ඡන්දයක් පහළ වෙනවා. ඉතින් චිත්තානුපස්සනා මට්ටමේදී ඕක කරන්න පුළුවන් අපිට එක ක්‍රමයක් තමයි දැන් මේ මෑණියෝ විස්තර කරේ. මේක මේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා ඒ එක ක්‍රමයක්. ඊට පස්සේ පුළුවන් මේක මේ මොකක් හරි මගේ අතීත මතකයක් හින්දා තමයි මේක මතක් වුනේ. එහෙම නැත්නම් මේ අද දැකපු රූපයක් නිසා තමයි මේ කාමච්ඡන්දේ මත ආවේ කියලා අර හේතු පටිච්ච සමුප්පන්න ස්වභාවය. මේක මේ හේතුඵල නිසා තමයි හටගෙන තියෙන්නේ. කියලා මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් අරගෙන අත්හරිනවා. ඒක තව ක්‍රමයක්. ඊට මේක කොහොමද මේ ක්‍රම මේ කියන්නේ මුලින්ම පොඩි සංඥාවකින් පටන් ගත්ත එක ඊට ක්‍රමක්‍රමයෙන් ඒක උඩ ලියලා ලියලා නිකන් මේ නිකන් අර සකස් කළා. එන ස්වභාවය තේරුම් අරගන්නවා කියන්නේ සංකත ස්වභාවය දකින්න. ඉතින් එහෙමත් අතරින්න පුළුවන්. එහෙම නැත්නම් අර අනිත් අනිත් ක්‍රමයක් තමයි නැවතත් ඊළඟට කිව්වේ මේක මේ ඇති වැඩක් නැහැ. මේක කොච්චර බැලුවත් ඔච්චරයි. මේක බොහොම හිස් දෙයක්. මේ වැඩගම්මකට නැති දෙයක්. කියලා අන්න අට්ටි යති හරා යති jigucchati. ඕනම එන සංස්කාරයක් මේක මේ කිසිම වැඩක් නැහැ කියලා එහෙමත් හැරලා දානවා. ආයි බලන්නවත් එහෙසෙන්නේ නැහැ. බලන්නවත් මේ හේතුඵල බලන්නවත් ඇතුලේ හැදිලා තියෙන හැටි කොහොමද බලන්නවත් මම නෙමේ මගේ නෙමේ කියන්නවත් යෙදෙන්නේ නැහැ. එච්චරටවත් වටින්නේ නැහැ. ඒ තරම්වත් ඇහැ කරලා බලන්න වටින්නේ නැහැ. එහෙම අතල්ලා දානවා. ඒක තමයි අට්ටියේදී හරාදී ජිගුච්චති. නිකන් පිළිකුල් කරනවා. දැක්කව නිකන් අතල්ලා දාන්නේ. නිකන් කපලා දාන්න එතනම අන්නේ. එනවා එම්ම කපලා දැම්මා. ඒක තමයි අට්ටියේදී හරාදී ජිගුච්චති. ඉතින් විවිධ ක්‍රම. ඉතින් තමන් ක්‍රමානුකූලව ඉතින් මේකේ ටික ටික ටික ටික යනකොට ඉතින් මේක නිස්සාරත්වයේ තේරෙන්න තේරෙන්න ඉතින් ඒක තමයි වෙන්න තියෙන්නේ. විවිධ ක්‍රම තමයි මේවා. නිකන් ආයුධ කට්ටල් ඔක්කොම. කරදරයක් වුණා නම් සමාවෙන්න. නෑ නෑ නෑ. හරි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ ආනාපානසති භාවනාව වාඩි වී ඇතුළුවන හුස්ම හා පිටවන හුස්ම අතර හිස් තැනට සිත යොමා ඒ දෙස සතියෙන් බලා සිටිමි. මෙසේ සිටින විට සමහර පර්යංකවලදී විනාඩි 5කින් පමණ එම හුස්ම සංසිඳී යයි. එවිට සතියෙන් ඒ දෙස බලා සිටිමි. මා මෙහිදී පහත සඳහන් අත්දැකීම් ලැබුවෙමි. හුස්ම සංසිඳී විනාඩි 30ක් පමණ ගිය පසු හිස සහ උඩුකය වේගයෙන් ගැහේ. සමහර වේලාවට හිස ඇතුලේ අවයව ගැලී වී යන තරම් වේගයකින් ගැහේ. උඩුකයද එසේ වේගයකින් වේගයෙන් ගැහේ. එය හරියට MRI ස්කෑන් එකක් ඇතුළට කය ඇතුල් කිරීමේදී ඒ තුල වේගයෙන් එහාට මෙහාට ගැහෙන තත්වයකට සමානය. මට බයක් නැත. තව මොනවද වෙන්නේ කියා බලා සිටිමි. ටිකකින් ක්‍රමයෙන් නැවතී යථා තත්ත්වයට පැමිණේ. පසුව එය සංසිඳුණු පසු උඩුකය ඉදිරියට පස්සට රිද්මයානුකූලව පැද්දේ. මෙය පර්යංක කීපයකදී සිදුවිය. මා ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. මේ අන් අයටද පෙනෙන තත්වයක් දැයි සිටී පසුව ඒ අදහසද අත්හලෙමි. තවම සතියෙන් සංසිඳී ගිය හුස්ම ඇතුල් වූ නාසිකාග්‍ර දෙස බලා සිටිමි. මම ඉදිරියට මට ඉදිරියට යාමට මේ ගැන උපදෙසක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. දැන් කියන්නේ හුස්ම රටල හොඳට මේ කාගෙද දන්නේ ප්‍රශ්නේ. ආ ඔව්. මේ දැන් හුස්ම රටල හොඳට සංසිඳුණාට පස්සේ තමයි දැන් මේ මේ නිරීක්ෂණයන් කළේ. හොඳයි. එතකොට දැන් මේ නිරීක්ෂණයන් බොහොම උපේක්ෂාවෙන් යුක්තව මේ මේ දිහා බලාගෙන ඉන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ වේදනාවක් මොකොත්ම නැහැ. ඔව්. අර ඇතුලෙන් ගැලවිලා ගැලවිලා යනවා වගේ ගැහිලා ගැහිලා ගැහිලා ගැහිලා ගැහිලා ගැහිලා. ඔව්. එහෙමම සංසිඳෙනවා. ඊට පස්සේ කය පටන් ගන්න උඩුකය. හරි. ඒ ටිකත් අර වගේම ගැහිලා ගැහිලා ගැහිලා ගැහිලා සංසිඳිලා ඊට පස්සේ අර ඉස්සරහට මේ යනවා මේම පස්සට යනවා. <laughs> ඒක දැන් මම හිතුවා මේ මම හිතලා වෙනවද කියලා මම ඊට පස්සේ හොඳ සතිය එතෙන්ට යොමු කරාම ඒත් නෑ හරි රිද්මයකට ඉස්සරහට යනවා පස්සට යනවා ඉස්සරහට යනවා පස්සට යනවා හොඳයි හොඳයි මේ නාට්‍යයක් බලන්න වගේ වාත් වෙන්න ඕනේ මට මට ඉදින සායනාංශ අනිත් අයටත් මේක පේනවත් දන්නේ නමුත් ඒ අයත් ඉතින් භාවනා කරනවානේ මං ඇස් හැරියේ නෑ මං ඒ සිතුවිල්ල ඉඳලා මං හිතුවා මේ එන දේවල් මේව දිහා බලනවා එච්චරයි තියෙන්නේ. එච්චරයි. ඒක තමයි. බොහොම හොඳයි. ඒ කිසි වරදක් නැහැ. ඒ කියන්නේ මේක ඒ කියන්නේ අතහැරීමමයි එතන වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ අපි අල්ලගත්තොත් තමයි මේ අනිත්‍යය දකීවිය මට කොලොප්පම් කරાવી කියලා. ඉතින් ඒ ඔක්කොම අතහැරේ. ඒවා ඔක්කොම අතහැරලා ඕන එකක් කියලා මුන්නත් 10 මලත් 10 කියලා යන්නේ තියෙන්නේ. එතකොට ඉතින් අර ওই ටිකත් කොහොමද ගිහිලා ගිහිලා ඉතින් දැන් කය දිහා බලන එක තමයි ප්‍රධානම යන්නේ නේද? එතකොට හිත දිහා බලන තත්වයක් නැහැ. තාම හිත දිහා නෙවෙයි අර මම බලන්නේ හුස්ම රැල්ලේ ආස්වාසේ හිස්තන නිරෝධේතන. ඒ දිහා බලාගෙන ඉන්න ප්‍රාස්වාසයේ සමහර වෙලාවට ප්‍රාස්වාසයත් අහු වෙනවා. තප්පර දෙකක් විතර. සමහර වෙලාවට තප්පරයක් විතර. මං අර ඒ හිස්තනේ ඒ නිරෝධේ තමයි සිත පවත්වාගෙන යන්නේ. එහෙම ඉන්නකොට හේමම හුස්ම රැල්ල නොදෙනී සංසිඳී යනවා. ඊට පස්සේ නිකන් මේ නාසිකාග්‍රේ සතිය පිහිටුවට පස්සේ හරියට මේ බංකර එකක් ගැහුවා වගේ තද තදවත් තද සතියක් එතන පවතිනවා. ඒ සතිය තුල තමයි මං ඉන්නේ. එතන ඒ දෙහාට සිත යොමු කරගෙන අර දැන් මේ සිද්ධිය මං ඇහුවේ ඔබ වහන්සේකින් දැන් මේක දැන් මේක මේ අනිත්‍යතාවය මෙනෙහි කළ යුතු දෙයක්ද නැත්නම් මේක ගණන් නොගෙන සිටිය යුතු දෙයක්ද කියලා නැලගන්න. දැන් ඒ කියන්නේ දැන් මෑනියෝ හුස්ම සංසිඳුණාට පස්සේ ආසා ඒ කියන්නේ නාසිකාග්‍රය වෙත නැවතත් දැඩි අවධානයක් යොමු කරන් ඉන්නවද? ඒ අර සතිය එතන ඒ තිබිච්ච හුස්ම රැල්ල සංසිඳුණාට පස්සේ එතනම තමයි සිත තියෙන්නේ. සිත තියෙන්නේ. වෙන කොහෙවත් සිත යන්නේ නැහැ. හරි. දැන් සිතුවිලි ආවත් අර නිකන් ඈතින් ඇවිල්ලා යනවා එහෙමයි. හරි. ගෙට ඇතුළු වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මෙතන හිත තියන් ඉන්නවා. එතකොට මේ කයේ යම් යම් චලනයන් දකිනවා. තේරෙනවා. එහෙමයි. එතකොට එතකොට අර ඒ චලනයන්ගේ සියුම් මට්ටම, ඒ කියන්නේ අපි මේ රළුව දැනෙන දැනෙන්න කලින් කොහොමද මේක පටන් ගන්නෙ ඊළඟට මේක කොහොමද වෙනස් වෙන්නේ අර කලින් විස්තර කරා වගේ මේක අර අනිත්‍ය මුසු වෙච්ච බැල්මකින් වෙනස් වීම වෙනස් වීම මුසු වෙච්ච බැල්මකින් දැනටත් ඒක කෙරලා තියෙනවා එහෙමයි එතකොට මේකේ මට පාලනයකින් තොරයි නේද මේක මහා කරදරයක් නේද කියන අර පොඩ්ඩක් ඒ විපස්සනා බැල්මකින් බලනවා නම් හරි එතකොට මේක මේක ඒක ඇතිලා නැතිලා යන ස්වභාවය මේක ඊටත් වඩා දැන් අපිට මේක තනි අපිටම රළුවට දැනෙන ලොකු තනි ඒකකයක් විදිහට දැනෙනවා වෙනුවට මේකෙත් මේ සියුම් පොඩි පොඩි කෑලි ඇතිලා නැතිලා යන හැටි ඔය වගේ දේවල් අහු වෙන්න පුළුවන්. හිතට යොමු කරගෙන ඒ කියන්නේ හිත අවධානය යොමු කරගෙන ඉන්න, සතිය යොමු කරගෙන ඉන්න ඒක වරදක් නැහැ. ගිහිල්ලා තියෙන ක්‍රමේ වරදක් නැහැ අතරම. හොඳයි සර්. උවහන්සිට හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරනුයේ මෑතක සිටය. ඊට පෙර බුද්ධානුස්සති මෛත්‍රිය අසුබය ආදී අනුස්සතියන් බොහෝ කලක් වඩා ඇත්තෙමි. දැන් මම හුස්ම රැල්ල දැන් මට හුස්ම රැල්ල යන්තමට දැනේ. මාහට මෙය දිනු කර ගැනීමට අවශ්‍ය මුත් ටික වේලාවකින් නොඑක ආකාරයේ සිතුවිලි ගලා එන්නේය. නොඑක අන්දමේ චිත්ත රූපද මැවි පෙනේ. ගරු ස්වාමීන් වහන්සේ මට මගේ ආනාපාන සති භාවනාව දියුණු කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දෙන සේක්වා ඒ කියන්නේ ඉතින් ඔය මුලදී ඉතින් ඔය දේ ඉතින් වළක්වන්න බෑ. ඉතින් අපි සතර කමටහන් ටිකක් වඩලා තියෙනවා. නමුත් ඊට වඩා ටිකක් එක්තරාන්දමකින් සියුම් අරමුණක් තමයි සියුම් කර්මස්ථානයක් තමයි ආනාපාන සතිය. එතකොට ඉතින් පොඩ්ඩක් ඉතින් ඔය වගේ මේ අනවශ්‍ය සිතුවිලි කියන අනවශ්‍ය කියන්නේ හිත පිට යන ගතිය ස්වභාවය තියෙනවා. ඉතින් අපි ඉතින් වීරයෙන් නැවත නැවත ඕකේ යෙදෙන්න ඕනා. මූල කර්මස්ථානයේ ඇසුරු කරන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඔය ගතිය අඩු අඩු වෙලා යනවා. ඉතින් මුලදී අපිට එකපාරට මේ රූලේ තියාගෙන යන්න අමාරුයි. ඒක ඉතින් කාටවත් අත්දකින්න සිද්ධ වෙනවා. මේක වළක්වන්න ක්‍රමයක් නැහැ. මේ වළක්වන්න තියෙන එකම ක්‍රමය ඉතින් නැවත නැවත ගේන එක. මම හිතන්නේ මේ දෙක් දීපු උත්තර වලින් පැහැදිලි වෙන්නේ නැති ක්‍රමවේදය මොකද්ද කියලා. අපි මේ කරගෙන යන ඔන්න හිත පිට යනවා. මන්දින් කමක් නැහැ ගියදෙන් ආ ඔන්න ආයෙ අවස්ථාවක් මතක් වුණා. ගිය එකා ගියා. ඔන්න ආයෙ ගෙනලා තියාගත්තා. ඔන්න ආයෙ යනවා. අන්න ආයෙ ගියා. ආයෙ ගෙනලා තියාගන්න. ආයෙ යනවා. ඉතින් කොහොම මේක ඉතින් වෙන ක්‍රමයක් නැහැ. මේකම තමයි ක්‍රමය. <laughs> එහෙනම් මේ කියන්නේ අධෛර්යමත් වෙන්න එපා. Tamange ධෛර්යය තියාගන්න. මේක කරන්න පුළුවන් කියන හැකි සංඥාව හිතේ තියාගන්න එච්චරයි අවශ්‍ය. සම්නංශයේ තව කොටසක් තියෙනවා. තවද මාහට සක්මනේදීත් ඊතරම් තදබල සමාධියක් ඇති නොවේ. යටිපතුල හා පොළව ගැටීමේදී සියුම් ගොරෝසු සීතල ගති දැනේ. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවද දියුණු කිරීමට මාහට උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා ධර්මාවබෝධය ලැබේවායි පතමි. ඒ කියන්නේ අපි මේ පොඩ්ඩක් ඉල්ලන ගතිය තියෙනවා දැන් මේ සමාධියක් ඉල්ලනවා ඉක්මනට දිනු වෙන්න උවමනයි. හැබැයි ඒ ඉල්ලීමම මේකට බාධා වෙනවා. ඒ නිසා මේක මේක හිතන්න මේ පුංචි දරුවෙක්ව හදා ගන්නවා වගේ කියලා හිතා ගන්න. ඉතින් පුංචි දරුවා එකපාරට ඉතින් අපිට මේ කොයිතරම් ගුමනා වුණත් එකපාරට උස්මහත් කරගන්න බැහැනේ ඉතින්. මේ පොඩි එකාව ඉතින් මුල ඉඳන් හදාගෙන යන්න ඕනේ. ඉතින් කන්න බොන්න ටික දෙන්න ඕනේ, වැඩි කරන ටික ආයෙ හදා ගන්න ඕනේ. ඉතින් ඔය වගේ අර මේ හිතත් ඒ වගේ තමයි. මේ එකපාරට හදන්න බෑ. ඉතින් පොඩ්ඩක් ඉඩ දෙන්න ඕනේ. පොඩ්ඩක් එහෙ මෙහෙ යනවා. ඉතින් ආයෙ ගෙනල්ලා තියා ගන්නවා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් ඉවසීමෙන් යුක්තව යන්න ඕනේ. ඉතින් සරල කරගත්තා නම් සක්මන් භාවනාවත් එකපාරටම ගොරෝසුකම් ගොරෝසු ගොරෝසු සියුම් ගතිය දකින්න යන්නේ නැතුව ඉස්සෙල්ලා නිකන් බලන්න මේ වම දකුණ වම දකුණ කියලා මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් ගෙනිය ගන්න පුළුවන්ද? ඔන්න වම තියනකොට වම කියලා හිතින් මේ සඳහන් කරනවා දකුණ තියනකොට දකුණ කියලා සඳහන් කරනවා මේ විදිහට දිනිය ගන්න පුළුවන්ද කියලා පොලින් ආධුනික විදිහට යන්න. එක පාටම ලොකු වැඩ කරන්න ගියොත් අපි ඒකම හිතට මේ ආතතියක් ගෙන දෙනවා. එතකොට භාවනාව කරන්න ඇවිල්ලත් අපි ආතතියකුයි හදාගෙන තියෙන්නේ. ඒක වැරදි. මේක මේ සරලව බොහොම නිස්කලංකව හිතට සහනයක් දෙන විදිහට ගෙනියන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයේ වාඩි වී මම දැන් මෙතන යනුවෙන් ඉඳගෙන සිටින අරමුණ කරා සිත තබාගෙන සිටියේදී සුළු වේලාවකින් ආස්වාස ප්‍රාස්වාසය ප්‍රකට විය. මෙහිදී මද සිසිල් ගතියක් හා බර ගතියකින් යුතුව ආස්වාසය නාස්පුඩුව තුලින් ඇතුල්වීමේදී මුල මැද අග වශයෙන් නිරීක්ෂණය කළෙමි. ඒ සමගම පිටවෙන හුස්ම තරමක උණුසුම් ගතියකින් හා සැහැල්ලු ගතියකින් යුතුව පිටව යන විට එහි මුල මැද අග නිරීක්ෂණය කළෙමි. විනාඩි 20ක් පමණ ගතව ගිය පසු හුස්ම රැල්ල තුනී වී නොදැනී යන තත්වයටපත් විය. මෙවිට මගේ උඩුකයේ මාංශ පේශි තදවන ගතියක් දැනුනි. ගුර කුහරයේ ඇටකටු වටා ඇති මාංශ පේශි රවුමට තද කරමින් තෙරපෙන ගතියක් දැනුනි. හෘද වස්තුව වටා පේශි වලින් වලල්ලක් මෙන් සෑදී තදින් තෙරපීම නිසා හුස්ම ගැනීමට අපහසුතාවයක් දැනුනි. ඉතා අපහසුයෙන් මේ දෙස බලා සිටියද තවදුරටත් පර්ණංකයේ රැඳී සිටීමට අපොහසත් වීමි. ගරු ස්වාමින් වහන්සේ මෙය සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සිදු වූක්ද කරුණාවෙන් උපදෙසක් දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය සතර මහා ධාතුන් නිසාම නම් තමයි මේ කවුරුත් ඇවිල්ලා කරේ නැහැ. සතර මහා ධාතුන් නම් තමයි ඔක්කොම කරලා තියෙන්නේ. මේ ඉවසගෙන යන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. මේ ඒ කියන්නේ ආනාපාන සතිය තාම මූලිකව ආරම්භක මට්ටමේ ඉන්න කෙනෙක්ද නැත්නම් හුඟක් කල් කරපු කෙනෙක්ද කොහොමද දන්නේ? ආරම්භක අවස්ථාවේ ඉන්නේ. හොඳයි. ඒ කියන්නේ මෑණියෝ මීට කලින් ආනාපාන සතියේද මේ උත්සාහ කරලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ හුස්ම රැල්ල හොඳට වැටහෙනවද? වැටහෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ හුස්ම රැල්ල දිහා බලන් ඉන්නකොට මේ වගේ පපුව හිර වෙන්න ගන්නවද? එහෙමයි. ඒ කියන්නේ මේ කලින් එහෙම උනේ නැහැ මට. ඔව්. මේ මේ පෙරේද තමයි මොනේ මම තද වෙලා හුස්ම ගන්න බැරි වෙලා මේ නිකන් නිකන් මෙහෙම මිරිකනවා වගේ තමයි දැනුනේ. ඔව්. එතකොට ඒ කියන්නේ මීට කලින් අවස්ථාවලදී හොඳට හුස්ම රැල්ල දිහා බලන් හිටියා සතිය හොඳට දියුණු වුණා. හුස්ම රැල්ල සංසිඳුණා මුළු මුළුල්ලම බැලුවා. ඔය වගේ වැඩ ටික කළා තියෙනවා. එහෙම කළා තියෙනවා. එහෙම කළා තියෙනවා. එහෙම. එතකොට දැන් ඒ ටිකත් ඔක්කොම උනාට පස්සේ ඔන්න පපුව රිදෙන්න ගත්තා. පපුව මිරිකන්න වහේ ගත්තා. එහෙමයි. හිර කරනවා වගේ නිකන් එහෙම තද කරලා වගේ නිකන් මේ මේ හුස්ම නිකන් තද වෙනවා වගේ මේ ඉන්න අපහසු අපහසුතාවක් ආවා. කොච්චර වෙලාවකට පස්සේද ඔක උනේ? විනාඩි 20ක් 25ක් විතර වගේ ගියාට පස්සේ. ගියාට පස්සේ වුණා. එහෙමයි. ඉන්න ඉරියව්ව කොහමද? ඒ කියන්නේ ওই ඉරියව්වෙමද භාවනා කරන්නේ? මම හේත් වෙලා හිටියේ පිටියට ටිකක් මෙහෙම නැමිලා වගේ මේ තමයි ඉන්නේ පිට ටිකක් හේතු කරගෙන ඉන්නේ අපහසුතාවෙන්නේ. සක්මන් භාවනාවේදී එහෙම හොඳට සතිය තියෙනවද? සක්මන් භාවනාවත් මට එච්චර කෙරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇයි ඒ? මේ අර පාය තියේ තබනවා දකුණ වම කියලා තියාගෙන යනකොට ඊට පස්සේ ඔසවනවා තබනවා කියලා යනවා. නමුත් මට ඊට හද අර්ථද ගතිය දැවෙන දැනෙනවා. රළු ගති දැනෙනවා. ඊට එහා මොනවත් එහෙම සිත සමාධිය වෙනවා කියලා මට මොකුත් දැනෙන්නේ නැහැ මේ. ඒ කියන්නේ සක්මන් භාවනාවේ යෙදෙනවා. පැයක් යෙදෙනවද? පැයක් නම් යෙදෙන්නේ නැහැ මම. කොච්චර ඉතුරුද යෙදෙනවද? පැය භාගයක් විතර වගේ තමයි ඊට වඩා කරන්න අපහසුයි. ආහ්. ඒ කියන්නේ මහන්සිද? මගේ මේ කොඳු වැට පෙන්නේ ආවාදයක් නිසා වැඩි ඇවිදින්න අපහසුයි. ආහ්. එතකොට සක්මන් භාවනාවේ යෙදෙනකොට අ ඒ කියන්නේ කොඳු යට පෙළේ අමාරුව හින්දා සක්මන් භාවනා වේදනාවටත් ඒ එතන වේදනාවක් දැනෙනවද? වේදනාවක් ඇතුන් වෙනවා. කොඳු යට පෙළේ වේදනාව එන්නේ නිසා වැඩි ඇවිදින්නේ. එතකොට පරයන්ක භාවනා වේදනකොටත් මේ හුස්ම හිර කරනවා, පපුව හිර කරනවා, මේ වගේ දේවල් දැනෙනවා. හැබැයි කොහොම හරි ආනාපාන සතිය කරගෙනත් ගියා. කරගෙන යනවා ස්වාමීන් වහන්සේ මට අර හුස්ම රැල්ල නතර වෙලා නොදැනියන තත්ත්වයට ඇවිත් තියෙනවා කීප දවසක්. එහෙමයි, එහෙමයි. අද නඩු ගොඩයි ඇත්තටම. හොඳයි. දැන් විතරත් හේත් වෙලයි කරන්නේත් නේද? එහෙම හේත් වෙලා ඉන්නකොට ටික මෙහෙම නැවෙනවා මං මාව ඉබේම ඉස්සරහට මෙහෙම නැවෙනවා. මේ කොච්චර එහෙමනම් නිකන් පොඩ්ඩක් මේ හාන්සි වෙලා වගේ බැලුවේ නැද්ද? එහෙම බැලුවේ නෑ ස්වාමීන් වහන්සේ මේ බෙත්තේ හේත් වෙලා තමයි හිතේ මේ නිකන් පොඩ්ඩක් ඕනනම් අකනේ දැන් මෑණියන්ගේ මොකද්ද කොන්දේ අමාරුකුත් තියෙන නිසා සමහරවිට ඒ කියන්නේ අර එහෙම නැමෙන්නේ මේ කියන්නේ ඒ ඉරව ඒ තරම්ම සාර්ථක නැහැ. කොච්චර උත්සාහ කරත් ස්වාමීන් වහන්සේ මේම මේම මේම නැවෙනවා ඉස්සරහට. එහෙමයි. ඒක ඒකට වඩා බලන්න මේ يعني කයේ බර මේ පැත්තට එන විදිහට දැන් අපි මෙහෙම වාල්ලා හිටියොත් නැවෙන්නේ. එතකොට මේම නැවෙනවා. ඒ වෙනුවට පොඩ්ඩක් මෙහෙට කළා දානවා. මෙහෙට කළා මේ කයේ බර පිටිපස්සට එන විදිහට හාන්සි වෙන ඉරියව්වකට ගියා නම් හැබැයි නිදා ගන්න එපා. නිින්ද යනවා. <laughs> නිින්ද යන්නේ නැතුව තියාගන්න ඕනේ. නිින්ද යන්නේ නැතුව මේක පවත්ත ගන්න ඕනේ. බුදුන් නම් කියන්නේ දැන් ආනාපාන සතියෙම කර කර ඉන්නවා. හොඳට හුස්ම රැල්ල සංසිඳෙනවා. සතියෙන් යුක්තවම හොඳට හේතු වෙනවා. ඊළඟට හේතු වෙන්න පුළුවන් ඇන්දක් තියෙන පුටුවක මේ හොඳට හේතු වෙලා ඒත් බලන් ඉන්නවා. එතකොට සමාහට ඔයක දෙය වලක ගන්න පුළුවන් වෙයි. පොඩ බලන්න එතකොට ඔය පපෝ හිරෙන ගතිය අනම්මනම් අඩු වෙලා යන්න පුළුවන්. හොඳයි සම්මස. හොඳයි. ස්නායනාංශතාව ප්‍රශ්න පහක් තියෙනවා. වාචික ප්‍රශ්න දෙකකට අවස්ථාව ඉල්ලලා තියෙනවා මෑණිවරු දෙන්නේ. ඔව්. අපි එහෙනම් කමන්න තව ටිකක් යන්න පුළුවන්. තව විනාඩි 10ක් විතර අපි විකිත ප්‍රශ්න වලට උත්තර දෙමු නේද? ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සෑහෙන කාලයක සිට කරමි. එහි අත්‍යන්ත ලක්ෂණ සියල්ලක්ම දිටිමි. වරහන් ඇතුළේ තියෙනවා දිග කොට මුලැමැද අග උණුසුම සිසිලස භාවනාවට වාඩි වූ සැනින් සිත සමාධිමත් වේ. සිතුවිලි එන්නේම නැති තරම්ය. දැන් හුස්ම රැල්ල නොදැනීම ගොසිනි. කයත් නොදැනීම ගොසිනි. හුස්ම රැල්ල නොදැනී යන විට හදවතේ ගැස්ම දැනෙන්න පටන් ගනි. එවිට මම හදවතේ ගැස්ම දිහා බලා සිටිමි. එතෙන් සිට කුමක් කළ යුතුදයි අනුකම්පාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතමි. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපේ හුස්ම රැල්ල සංසිඳුණාට දැන් මේ හෘද ස්පන්දනය හොඳට කියන්නේ රළු විදිහට, බොහොම තීව්‍ර විදිහට දැනෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් ඕක දිහා අර අනිත්‍ය මුසු වෙලා බලන්න වෙනවා. අනිත්‍ය මිශ්‍ර බැලුමකින් මේකේ මේ තියෙන වෙනස් වීම දිහා දකින්න පුළුවන්. ඔතනට ඉන්න يعني හිත තියන්න අමාරු නම් Tamanට පුළුවන් කයේ يعني හැබැයි ඒත් ඉතින් ඔතනට හිත බැහැගත්තට පස්සේ ඕකෙම ඉන්නවා. එහෙම ගතියකුත් වෙනවා. මේ හැබැයි ඕක ටිකක් කල් යනකොට මගහැරලා යන්නත් පුළුවන්. මගහැරෙනවා. ආ. ඔව්. එතකොට ඊට පස්සේ තීන් පුළුවන් Tamanට කයේ දැනෙන වේදනාවන් වලට හිත යොදන්න පුළුවන්. ඊළඟට ඕනනම් එකපාරක් Tamanගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නවා කියලා මෙනෙහි කරනවා ඊළඟට පාදවල ස්පර්ශවලට හිත යොදනවා ඊළඟට අත් දෙක මෙහෙම තියන් ඉන්නවා නම් එතන දැනෙන තැනට ස්පර්ශවලට හිත යොදනවා මේ වගේ අර හිත ඒ ස්පර්ශ වෙන තැන් වලට යොදවන්නත් පුළුවන් ඊළඟට ආය අපි තුමු හද ස්පන්දනේ හොඳට දැනීගෙන එනවා නම් එතෙන්ට එතෙන්ට අවධානය යොමු කරගෙන මේක මේ මොහොතක් පාසා මේක වෙනස් වෙන ස්වභාවය දකිමින් ඉන්නත් පුළුවන් මේක වරදක් නැහැ ඉතින් මේකට හිත ගියාම එතන ටිකක් අර läග ගන්න ස්වභාවයක් තියෙනවා හිතේ කියන්නේ කරදරයක් වෙලා නැහැ නේද මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නේද? හරි. මග හැරලා යාවි. ඊට පස්සේ කියන්නේ මේ ටික හොඳට සංසුනාට පස්සේ මේ මේ සිතුවිලි දිහා බලන්න පුළුවන් නම් චිත්තානුපසනාවට යන්නත් පුළුවන්. බලන්න නිකන් එක එක දේවල් උත්සාහ කරලා බලන්න වෙනවා. ඔව්. ඔව්. ඒ කියන්නේ දැන් අපිටම දැන් හොඳට කයේ නිස්කලංක බවක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් ප්‍රකටව වේදනාවක් එන්නේ නැහැ. අවුරුදු දෙකක් වේදනාවට පසනවා කළා. ඔව් පොඩ්ඩක් මයික් එකක් දෙන්නකෝ. ඉවසන්න බැරි වේදනාව වාඩි වෙනකොටම ඉතින් ලොකු ස්වාමීන් වහන්සේත් හරියට දක්වා ඉවසන්න මේක මේ කායන් පසන ඉවර කරලා වේදනාව පසනට එනකොට ඒකට අඬදර කරන්න එපා කිය කීම මොකද කරන්න එපා අඬදර කරන්න එපා ah, ඒකට oh. එහෙම කිව්වා කීපතාවම oh. කියනකොට oh. ඉතින් තද වේදනාව ආවා. ඔව් ඒකත් දරාගෙන හිටියා. දරාගෙන හිටියා. ආහ්. අඩු වෙලා ගියා. දැන් ඉන්න පුළුවන්. ආ දැන් ඉන්න පුළුවන්. එහෙමයි. ඔව්. දැන් ඉතින් මම සම්දාසකින් ඉල්ලාව යන්නේ අනුකම්පාවෙන් කිත්තාන පස්සනාව. ඒ කියන්නේ මෙහෙමයි. දැන් එතකොට ඒ කියන්නේ ඔය අවස්ථාවේදී හිතේ ඒ තරම් සිතුවිලි එන්නේ නැද්ද? නෑ නෑ සිතුවිලි එන්නේම නැති තරම්. එන්නේම නෑ. ආහා. එහෙම අර හදිසිම කලබ කලදර තියෙන දවසක සිතුවිලි ආවොත් ඇරෙන්නේ නැත්නම් සිතුවිලි එන්නේම නැහැ. ඒ තරමයි. ආහහා. එතකොට දැනට දැන් අනිත් සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කටයුතු වලදී කොහොමද මේ සතිය? ඒ සතිය තියෙනවා සාමිනහන්ස. හුඟක් වෙලාවටම සතියින් ඉඳ බලනවා. ඔව්. ඉතින් දැන් ඒ කියන්නේ අපි තුමු මොකක් හරි අරමුණක් ඇවිල්ලා අපි තුමු මොකක් හරි gedara රණ්ඩුවක් හරි මොකක් හරි ප්‍රශ්නයක් ඉඳ ඔන්න දැන් ගැටෙනවා. හිතන්න ගැටෙනවා කියලා. එතකොට කොච්චර විතර වෙලාවකින් ඔන්න එවලෙම හිතට ගන්නවා මේක මේක අපරාධි වෙනවක් නේ. මොකටද මම මේකට මෙයා වෙන්නේ කියලා මම භාවනා කරන්න කෙනෙක්ද කියලා ඒවත් තේරවස්සුනාට. ඇයි මං කතා කරන්නේ මේ පටේ ඉන්නත්තේ. ලොකුටම නඩුවකවත් එවලෙමයි ඒක සංසිඳෙනවා. සංසිඳෙනවා. එහෙමයි. ලොකු වෙලාවක් අහු වෙලා ඉන්නේ. නෑ නෑ නෑ හුඟක් වෙලා ඒක තියාගන්න නෑ කියලා කෙනෙක්. එහෙමයි. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදීත් හිත නිකන් තමන් ඉන්න අරමුණේ ඉන්න ඉරියව්වේ එහෙම පවත්වන්න පුළුවන්. දැන් ඕන තැනක හිත තියන්න පුළුවන්. ඕන තැනක හිත තියන්න ඉන්න පුළුවන්. දැන් කොච්චර කල් දිහාද භාවනා කරන්නේ මේ වේදනානුපසනාව අවුරුද්දක් කරයි කියවනේ. ඔව් මේ ආනපනසති භාවනාව ගොඩක් ඒ කියන්නේ 10කටත් වඩා වැඩි තරමයි සාමිනාංශ. ඔව් මටත් උගන්නයි එහෙම. <laughs> මුලදී අර ධානය මට්ටමටත් නැගෙන ඉතින් වගේ දේකුත් කරා. <laughs> හොඳයි හොඳයි. <laughs> <laughs> එතකොට එහෙමනම් ඒ කියන්නේ දැන් දැන් ඔය කියන මට්ටමේදී ඔය මේ දැන් පරයන්ක භාවනාදී සිදුවේදී එන්නේ නැහැ. දැන් මේ ටික ඒක අනිවාර්යෙන් ඒ කියන්නේ කෙරලා තියෙනවා. දැන් තියෙන්නේ ඒ කියන්නේ දැන් වෙන වෙන වැඩවල යෙදෙන තමන් යෙදෙන ගමන් තමයි දැන් කෙලස් වලට ගහන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පරයන්ක භාවනාව කියන්නේ හොඳ කියන්නේ සන්නද්ධ වෙච්ච අවස්ථාවක්. කියන්නේ මේ වෙලාවේ අපි දැන් හොඳට සතිය දියුණු කළා, සමාධිය දියුණු කළා වහම ඉන්නකොට කොහොමත්ම කෙලෙසෙන්නේ නැහැ. එන්නේ. එතකොට කියන්නේ සිතේ තරම් සිතුවිලි එන්නෙත් නැහැ. ආවත් එහෙම යනවා. කොහොමත් මේ නැතිම තරම් ඒක තමයි. හරි. එහෙමනම් ඊට පස්සේ තියෙන්නේ අර දැන් අර ලොකු ආයාසයක් නැතුව බොහොම අර බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ සති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. දැන් මේ බොජ්ජංග තවදුරටත් වඩන්න ඕනේ. බොහොම විවේකීව. දැන් ඔය දැන් මෑණියන්ට මේ කියන්නේ මෑණියන්ට තේරෙනවානේ දැන් හිතේ කියන්නේ සිතුවිල්ලෙන් තොර නිස්කලංක ස්වභාවයක් තියෙනවා දැන්. ඒක හොඳට දැන් තහවුරුයි. එහෙමයි. හරි නේද? දැන් අන්නේ තහවුරු බව තුල ඉඳගෙන දැන් සක්මන් භාවනාවේ යෙදෙනවා. ඒ තහවුරු බව ඇසුරු කරමින්. එහෙමයි. බොහොම විවේකීව දැන් අර නිකන් තොටිල්ල තොටිල්ල ඉන්නවා වගේ දැන් මේ බොහොම විවේකීව මේ නිස්කලංක භවයේ ඉඳගෙන තවදුරටත් බොහොම ඉතින් ඉතින් සතියක් දිනු කරනවා. දැන් බලන්න නිකන් දැන් අපි හිතමු වටපිට බලනකොට නිකන් ඒකේ අරමුණු එනවද? අරමුණු වල හිත බැහැ ගන්නවද? කකුල් මේ යටිපතලෙම තමයි සිහිය තියෙන්නේ වටපිට බැලුවත්. බැලුවත් එතෙන්ට හිත එන්නේ. එතන හිත තියෙන්නේ. දැන් හිත නිකන් අත්හැරලා දැම්මොත් ඕකෙත් ඕකටත් දාන්න නැතුව හිත කොහෙටද යන්නේ? ඒක නම් බැලුවේ නෑ <laughs> ඒකත් බලන්නකෝ ඒ කියන්නේ නිකන් අපි ඉතින් කියන්නේ ඔහේ අතහැරලා දානවා. දැන් ඕන්ට වඩා මට්ටු කරන්න යන්නේ නෑ. බලනවා මේ දැන් අපි සක්මන් බහනා යෙදෙන ටිකන් ඔහේ වටපිට බල බල පොඩ්ඩක්. එහෙම බලනකොට කොහෙටද හිත යන්නේ? ඒවත් පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න. හොඳයි. ඊළඟට නිකන් එහෙම එහෙම යද්දි Tamanට උමනා නම් ඔන්න අපිටම අ කියන්නේ සතියෙන් යුක්තවම දැන් මේ හැබැයි එතන අරමුණු ගන්න ගියොත් ආයේ ඕක සවුත් වෙනවා. ඒ හින්දා චුට්ටක් බලන්න දැන් නික වටපිටත් බල බල යනවා. දැන් තමන් ඉස්සර තරම් මේ අරමුණ වලට බහින්නේ නැද්ද? ඒ කියන්නේ ඉස්සර මේ ඉස්සර තරම් නිමිති ගන්න නැද්ද? ඒව තමන් පරීක්ෂා කරලා බලන්න වෙනවා. තේරෙනව නේද කියන එක? එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා නම් යන්නේ හොඳට නිකන් ආඩ්‍ය වෙලා වගේ ගාන ඉස්සරහා බලාගෙන ඔන්න ගඩිය තිනනකොට මේක කරනවා මේක කරනවා මේක කරනවා හැමෝම යන්නේ. එහෙම නේ දැන් ඊට වඩා බොහොම නෑ ස්වාමීන් වහන්සේ මේ සක්මන් භාවනාව નિરાයාසයෙන් මොහි යනවා. අන්න හරි. નિરાයාසයෙන් මොහි යන්න දෙනවා. තමනුත් ඕනනම් වටපිට පොඩ්ඩක් බල බල යනවා. එතකොටත් හිතේ අර තියෙනවා ආරමුණු ගන්නෙ නෑ. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. හොඳයි. හොඳයි. ඊළඟට දැන් පරයන්ක භාවනාව දැන් ඒ තරම් ඕකෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ නිකන් අර මේ දැන් ඔක නිකන් අර බැටරිය charge කරනවා වගේ දෙයක් විතරයි ඔතනදී වෙන්නේ. නමුත් වැඩ ටික කරන්න තියෙන්නේ අනිත් වැඩවල යෙදෙන ගමන්. අනිත් දැන් අපි තුමු වෙන වෙන කටයුතු වල යෙදෙන ගමන් තමන්ගේ දරුවෝ වේවා අනිත් වෙන වසල්ගසින් වේවා ඒගොල්ලොත් එක ඉන්න ගමන් කොහොම කටයුතු කරද්දී ඔන්න දේශයක් එනවා කටයුතු කරද්දී ඔන්න රාගයක් එනවා අපි තෝරන කටයුතු කරද්දී ඔන්න අහු වෙනවා අන්න ඒ වගේ තැන්වලදී සති හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. එහෙමයි. හිත ඒ කියන්නේ නිරන්තරයෙන් අනිත් වැඩ කරද්දිත් මේ හිත ගැන පොඩි අවධානයක් තියෙන්න ඕනේ. තේරෙනව නේද? ඒතකොට ඒ හිත ගැන අවධානය දැන් අනිත් වැඩවල යෙදෙනවා. හිත ගැනත් පොඩි අවධානයක් තියෙනවා. එතකොට ඔන්න හිතවිල්ලක් එනවා. ඔන්න දේශයක් ආවා. අන්න ඒ අවස්ථාවේදී ඒකට අහු වෙන්නේ නැතුව ඒක මේ දේශයක් බව අඳුනගත්තා. ඒ ගැන දිහා බලාගෙන හිටියා. එහෙම අතල දැම්මා. ඒ ක්‍රමයකට යන්න වෙනවා දැන්. එහෙමයි. ඔබ වහන්සේ හොඳයි හොඳයි හොඳයි. බලන්න ඕක කරලා මොකද වෙන්නේ කියලා. හොඳයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි පර්යංකයට වාඩි වීමෙන් අනතුරුව කයට සිත යොමු කර නිසියාකාරව කය සකස් වී යද්දයි සිත යොමු කර බලමි. මම දැන් මෙතන යනුවෙන් සිතමින් සිටින විට ටික වේලාවකින් හුස්ම රැල්ලට සිත යොමු වේ. ඉන්පසු මද වේලාවකින් හුස්ම රැල්ල ගැන කිසිවක් නොඇතහි. මෙසේ සෑහෙන වේලාවක් සිටිමි. අරමුණ එන්නේ අරමුණු එන්නේද නැත. ශබ්දද ඇසෙන්නේද නැත. නැවතත් හුස්ම රැල්ල ගැන සිත යොමු කළ විට හුස්ම දැනේ. නැවතත් හුස්ම ගැන වැටහි නොයයි. අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. මා සක්මන් භාවනාවේ යෙදී පාදවලට සිත තබමින් සක්මන් කරන විට පාදවලට ගොරෝසු තද ගතිය, උෂ්ණ සීතල ගතිය වැටහේ. පාදේ පැය භාගයක් පමණ යන විට નિરાයාසයෙන්ම ඇවිදින බව හැඟේ. කය සැහැල්ලුය. කයේ සිදුවන අංග චලනයන්ද පාදයේ ඔසවා බිම තබන විට විලුඹ පළමුව පොළවේ පතිත වී ඇඟිලි තුඩු දක්වා බිම ස්පර්ශ වන ආකාරයේද හොඳින් වැටහේ. සක්මන් කරන අවස්ථාවේදී සෑම විටම එක් පාදයක් පමණක් ස්පර්ශ වී තිබෙන ආකාරයත් අනෙක් පාදයේ පොළවට මදක් ඉස්සී තිබෙන ආකාරයත් හොඳින් වැටහි මේ මාගේ අත්දැකීම්ය සමහර අවස්ථාවලදී ටික වේලාවක් සක්මන් කරන විට තද නිදිමතක් කම්මැලිකමක් දැනේ මෙය දියුණු කර ගැනීමට කුමක් කළ යුතුද යන්න වටහා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා මේ කම්මැලිකම දියුණු කරගන්නද දන්නේ නැහැ නේද <laughs> දැන් හොඳයි හැබැයි කරලා තියෙන විදිහ හරියි අර හැබැයි ඔය කම්මැලිකමක් ඒකාකාරී බවක් දැනෙනවා කියන තැන තමයි ඔක හරියට වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්ට එන්නත් ඕනේ. එතෙන්ට ඇවිල්ලා තේත් කරන්නත් ඕනේ. මොකද අර දැන් හිත අනවශ්‍ය අරමුණු වලින් මිදලා දැන් මේ ඒකාකාරී අරමුණේ දැන් ඉන්න දැන් පටන් ගන්න තියෙනවා. එතකොට තමයි ඔන්න කම්මැලිකම නීරසකම එන්නේ. එතකොටත් හැබැයි මේකම යෙදෙන්න ඕනේ. දැන් මොකද මේ බලන්න වෙන අරමුණු වලින් හිත අයින් වෙලා නම් හොඳට මේකේ තැම්පත් වෙලා නම් සක්මන ගන්නට යෙදෙනවා නම් එතෙන්දි දැන් ඔය කම්මැලිකම එන්නේ ඒක මැඩගෙන යන්න වෙනවා. එහෙම නැතුව නිකන් ඊට කලින්ම මේක කරන්න කම්මැලි නම් ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය කම්මැලිකම. භාවනාව නිසා ආපු කම්මැලිකම නෙවෙයි භාවනා කරන්න තියෙන කම්මැලිකම. ඒක තේරුම් අරගෙන මේක තමයි මට කරන්න තියෙන්නේ කියලා භාවනාව කරන්න වෙනවා. ඉතින් ওই අවස්ථා දෙක නිවැරදිව තේරුම් අරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. අපි එහෙනම් වාචික ප්‍රශ්න වලට යමු. තව කීයක් තියෙනවද? හතරක් විතර තියෙනවනේ. තව මොනවද දැන් අපි වාචික ප්‍රශ්න මොනවද තියෙන්නේ? එතකොට මේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ මම අර ඔබ වහන්සේ කියපු විදිහට මේ බඩට හිතේවම යොදාගෙන හිටියා ඒක පුදුම අමාරුවක් වුණා මොකද නාසය තමයි යන්නේ හිත අර ඉතින් අමා ඔව් අමාරුවෙන් අමාරු ඉතින් මං හරි බයෙන් හිටියා ඊට දැන් ස්වාමීන් වහන්සේ ආවොත් මම මොනවද දෙන උත්තරේ එහෙම කිය කිය මේ අද උදෙත් ඒකම පටන් ගත්තා මේ පස්සේ මගේ මෙහෙම බෙල්ල කැක්කුමක් ආවා කොන් දෙකක්ම දරා ගන්න බැරි වේදනාවක් ආවා ඒත් මං කොහොම හරි කරනවා මේ අද ඔබ වහන්සේට උත්තරයක් දෙන්න ඕනේ කියලා මේ කොහොම හරි තියාගෙන ඉන්නකොට මට එකවරම මේ මම කරන්නේ ලස්සනට නිකන් බැලුන් බැලුන් එකක් පොම්බනවා කියලා දිගරනවා වගේ ඊටාම සැහැල්ලුවට ඒ දේ වුණා මම කරන්නේ ඒක කවුද නිකන් කරනවා වගේ මට හොඳට දැනෙනවා මට ඇඟ දැනෙන්නේ නැතුව ගියා සැහැල්ලු වෙලා ගියා පස්සේ මම ඒකෙම මේකට හරි සැපට හිටියා <laughs> ඒකන මේ ඔක්කොමලා කෑම කාලත් ආවා ඒත් මම ඉන්නවා පස්සේ මට ඇස්සරලා බැලුවා මං ඒ එතකොට මං හිතුවා මට නිින්ද ගිහිලා දීටි කියලා නෑ එහෙමත් නෑ බෙල්ල කඩාගෙන වැටලත් නෑ. එහෙම නෑ. ඉතින් ඒකල මං කැම අරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ආය සක්මණෙත් යදිලා මේ ආය මේ මේකට ආව ඊගාවට බඩක් නෑ බඩ දැනෙන්නෙම නෑ බඩක් නෑම කියලා තමයි දැනෙන්නේ. හරි. ඔව් ඊට පස්සේ ආය ආයෙත් ඒකටම හවස් වරුවෙත් ඒක කරා. එතකොට පොඩ්ඩක් යන්තම් නිකන් මොස්ම මේ ගර ඇකිලිනවා පිම්බෙනවා ඒ චුට්ටක් දැනුණා. ස්වාමීන් වහන්සේ මෙතන මේ මම මේකම කරන්නද මොකද? ඔව් මේකම කරන්නයි තියෙන්නේ. වැඩේ ගන්නට වෙලා තියෙන්නේ. දැන් මෑණි හිතුවේ වැඩේ වැරදිලා කියන්නේ. හැබැයි වැඩේ ගන්නට වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් බඩක් නැති වුණා නම්. <laughs> <laughs> ඒ කියන්නේ ඒ කියන්නේ අපි දැන් ඔතන ඔය අපි බඩය, කටය කියලා ගන්න. ඉතින් ඔක්කොම සම්මුති මට්ටමනේ. ඉතින් ආරම්භක යෝගියෙකුට ඔක්කොම ටික තියෙනවා. මෙනි වෙන පැත්තක සෑහෙන වඩලා ආපු කෙනෙක්. ඉතින් එයා එයාට දැන් මෙතෙන්දි පිටින්ට අවධානය යොමු කරාම ඒ ඒ සම්මුති ටික අයින් වෙලා දැන් මෙතන එක්තරා අන්දමක සමාහිත බවක් ඇති වෙලා තියෙනවා. දැන් වෙන පාරකින් ටිකක් දුර ගිය කෙනෙක් දැන්. ඉතින් ආයි මේ වෙන පැත්තකට දැන් ෂෝට් කට් එකකින් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඔය දැන් බඩ නැති වුණාට අපි බලන්න මේ සියුම්ම දැනෙන්නේ නැද්ද නිකන් රළු ගතියක්, ගිහිල්ලා වදින ගතියක්, තෙරපෙන ගතියක්. පොඩ්ඩක් අවධානය කයේ පුළුවන් තරම් උත්සාහ කරන්න කයේ යට කොටසටම අවධානය තියාගන්න. උඩට දාන්න යන්න එපා. උඩට දාන්න ගියොත් ආනාපාන සතිය හරහා ගිහිල්ලා අර වෙන පැති වලට යනවා. එහෙනම් පුළුවන් තරම් අවධානය මේ පහළ කොටසේ තියාගන්න. පහළ කොටසේ තියාගෙන ඔන්න දැන් මේ දැන් විශේෂයෙන් බඩක් කියලා නොතේරුණාට නමුත් මේකෙන් සිද්ධ වෙන මේ චලනය නිසා අපි දුමු තද වෙන ගතියක්, රළු වෙන ගතියක්, ගිහිලා නතර වෙලා තෙරපෙන ගතියක්, ඔය වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඒව ගැන පොඩ්ඩක් තමන්ගේ අවධානය මේ ප්‍රදේශයේ තියාගෙන ඉන්න. තියාගෙන ඉන්නකොට ඔන්න ඒ දේවල් දැනෙන්න පුළුවන්. ඒ දැනෙනකොට බලන්න මේක කොහොමද මේ සිවුම් හටගන්නේ කොහොමද මේක වෙනස් වෙන්නේ කොහොමද දුර වෙලා යන්නේ ආයෙ ඔන්න වෙන තැනක මේක පටන් ගන්නෙ කොහොමද කියලා මේ පුළුවන් තරම් මේ යටි ප්‍රදේශයේම තියාගෙන හිත වැඩේ කරන්නයි තියෙන්නේ. ඒ ස්වාමීන් ස්වාමීන් වහන්සේ වෙනද මට සක්මනට ඉක්මනට හිත එකග වෙනවා. කියන්නේ වැලිවල සද්දෙට පවා හිත හොඳට එකග වෙනවා. මේ දැන් මේ දවස්වල එහෙම එහෙම දැනෙන එකග වීමක් ඇත්තෙම නෑ ස්වාමීන් වහන්සේක. ඒ කියන්නේ දැන් හැබැයි සක්මනේ යෙදෙන්නත් ඕනේ. එකඟ නැතුණාට පමක් නැහැ. දැන් මේ මෑණියෝ එකඟ වෙනවා කියන්නේ ඔය සමාධි පැත්තෙන් ගිහිලා තියෙන්නේ. නමුත් සතිය මදි තාම. සතිය දිනු කරන්න සතිය දිනු කරද්දී පුළුවන් තරම් බලන්න දැන් මේ යටිපතුල තියෙනකොට කොහොමද මේ මුලින්ම පටන් ගන්න? ඊළඟට කොහොමද මේ වෙනස් වීම දැනෙන්නේ? ඊළඟට මොන රළු ගතියක් දැනෙන්නේ කොහොමද? ඔන්න ආයේ පාදයේ ඔසවනකොට කොහොමද නිකන් සැහැල්ලු ගතියක් දැනෙන්නේ? ඔය වගේ දේවල් වල අවධානය හොඳට ඒ තැන් තැන් වල හොඳට යොමු කරන්න. මේ ඒ හරහා අපි සතිය අවදි කරගන්න පුළුවන්. හොඳයි. තව දෙකක් තියෙනවා කෝ නේද මේ? ආ හොඳයි. තව ප්‍රශ්න කීයක් ඉදිරියලා තියෙනවද? තුනයි තියෙන්නේ. ම්ම් ඔන්න එහෙනම් අපි ඒකත් කළම යමු නේද එහෙනම්. මට හෙට හෙට එතකොට නිවඩුවක් දාන්න බලන්න. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ කමඨහන් සුද්ධ කරන අවස්ථාවේ මා ඊට අපහසුයෙන් වාඩි වෙමින් ආනාපාන සතිය වැඩි අයුරු පිළිබඳවත් මගේ අත්දැකීම් ගැනත් සටහන් කළෙමි. මගේ වාඩි වී සිටීමේ ඉරියව්ව වැරදි බවත් මෙම ඉරියව්වෙන් වාඩි වී සිටීම නිසා අපහසුතාවයක් අපහසුතාවයන් වැඩි වෙන බවත් ඉරියව්ව වෙනස් කර වාඩි විය යුතු බවත් ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණි. මා ඒ අනුව අද දින ඉරියව් වෙනස් කර වාඩි වුනේමි. අද දින මාහට කලින් දිනවලදී තිබූ අපහසුතාවයන් සියල්ලම මගහැරී හොඳින් භාවනාව කර ගැනීමට හැකි විය. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමි. මා ආනපාන සතිය වැඩිීමේදී ආස්වාස ප්‍රාසාස කාලය අතරමැදි කාලයක් නිරීක්ෂණය කළ හැකි වේ. එය දිගටම වාර්තා ගැනීම සුදුසුද උපදේශයක් පතමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිර්වාණ සුවය ලැබේවා. මේ මම හිතන්නේ අර කොනේ ඉන්න මෑණියන්ග වෙන්නේ නැති ප්‍රශ්නේ නේද? ඔව්. ඉතින් හුඟක් හොඳයි. මේ කියන්නේ මේ ඒ මට්ටමටම කියන්නේ දැන් Tamanට හොඳට ආසස් ප්‍රසවාසයේ වැටෙනවා නම් අතර තියෙන හිස්තන බව වැටෙනවා නම් කිසිම වරදක් නැහැ. හොඳට වැඩේ සිද්ධ වෙනවා. ඉතින් හොඳට දැන් බලන ආනාපානයේතර විස්තර කරා වගේ හොඳට මුල ඉඳන් පටන් ගන්න ස්වභාවය වෙනස් වෙන ස්වභාවය ඊළඟට හිස්ස තියෙන ප්‍රදේශය ඒක අවධානය යොමු කරගෙන ඉන්න කිසි වරදක් නැහැ හොඳයි වැඩේ හොඳට වෙලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම භාවනා වැඩමුළුවේදී මාගේ භාවනා වார்த்தාවයි පළවෙනි දිනේ මෙදින භාවනාව සඳහා පරණංකයට ගිය පසු මාගේ මූල කර්මස්ථානයේ වූ ආනාපානය හොඳට දැනෙන ආස්වාස ප්‍රාස්වාස සුලන් රැල්ලේ ඉහළ පහළ යාම ඒ ස්වභාව ලක්ෂණ ආදී හොඳින් වැටහෙන්නට ඇත්තේ මා කලින් පුහුණු කොට ඇති නිසාය. මේ ලක්ෂණ මා නිරීක්ෂණය කළමුත් නොඑක් සිතුවිලි වලින් බාධා ඇතිවිය. අචේතනිකවම නැවත සිත අරමුණට පැමිණියත් එය తాවකාලිකය. සතිය කස කැවීමට පෙර ආපසු සිත පිට යයි. දෙවන දිනය පෙර දිනට වඩා තරමක් සාර්ථකය. සතිය අකණ්ඩව පවත්වා ගැනීමට මාගත් උත්සාහය තරමක් සාර්ථක විය. සිත පිට යාම සෑහෙන දුරට අඩුය. එදින තුලද දිගටම මා භාවනා කළත් ප්‍රීති සුඛ ඇති වූ නමුත් හොඳ තියුණු සමාධියක් නොවිය. 3 4 දිනයන් මෙදින පාන්දර සුපුරුදු පර්යන්කයේදී අදිෂ්ඨානශීලීව භාවනා කළෙමි. මා සතිය කෙරෙහිම විශ්වාසය තබා ධෛර්යමත්ව පුරුදු සුපුරුදු තත්වයට සිත ගෙනීමට හැකිවිය. සතිය අකණ්ඩ විය. ආස්වාස ප්‍රාස්වාසය සීත උෂ්ණ දිග කොට ගොරෝසු සුගම බව අද්දුටුවෙමි. මුලදී ප්‍රවාහයක්සේ ඉහළ පහළ ගිය හුස්ම රැල්ල සිනිඳු වී ක්‍රමයෙන් නොදැනී ගියේය. බාහිර අභ්‍යන්තර සියල්ල නිශ්චලය. මේ தත්ත්වය විනාඩි 20ක් තරම් කාලයක් තිබුණි. මේ මා මීට පෙරද අත්දැක ඇත්තෙමි. මේ කාලය දිගු කර ගැනීමට නායක ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලැබී තිබුණත් මා තවම ඒ සඳහා උත්සාහ වෙමි. සක්මන සක්මන ගැන කීවොත් පොඩක් පොඩක් මේ මොකද්ද මේ උපදෙස් ලැබිච්ච කතාවට මුලින් පොඩ්ඩක් කියන්න. මුලදී ප්‍රවාහයක්සේ ඉහළ පහළ ගිය හුස්ම රැල්ල සිනිඳු වී ක්‍රමයෙන් නොදැනී ගියේය. බාහිර අභ්‍යන්තර සියල්ල නිශ්චලය. මේ தත්ත්වය විනාඩි 20ක් තරම් කාලයක් තිබුණි. මෙය මා මීට පෙරද අත්දක ඇත්තෙමි. මේ කාලය දිගු කර ගැනීමට නායක ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලැබී තිබුණත් මා තවම ඒ සඳහා උත්සාහ වෙමි. ඊට සක්මන සක්මන ගැන කීවොත් මුල් දිනේ සිට අද දක්වා එක ලෙස කරගෙන යාමට හැකි වී තිබේ. වම දකුණ වශයෙන් සිත පිහිටුවා යටිතපතුලේ ස්පර්ශය නිරීක්ෂණය කරමි. තද බව, සීතල බව, ගොරෝසු බව දුටිමි. යටිපතුලේ ඇති කොට්ටා වැනි තැන්වල ස්පර්ශයන් හොඳින් දැනේ. ඉන්පසු පාදයේ ඉහළ සිට පහළටම අවධානය යොමු වේ. ක්‍රම ක්‍රමයෙන් පාද මාරු වන හැටි උකුල් දනයිස් ඇස්වට ආදී හන්දි නැවෙන හැටි දිගහැරෙන හැටි දැක්කෙමි. මෙසේ අචේතනිකව සිදුවෙමින් ඉදිරියට ඇදෙන්නේ කෙසේදැයි සිතුනි. ඉදිරියට යාමට අනුශාසනා ලබා දෙන සේක්වා ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා ධර්මාවබෝධය ලැබේවා. ම්ම් ඇත්තටම ඉතින් වැඩේ හොඳට වෙලා තියෙනවා. දෙන්න විශේෂ උපදේශක් නැහැ. කියන්නේ හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වෙන දේවල් හොඳට අත්දැකලා තියෙනවා. කියන්නේ කියන්න මුකුත්ම වරදක් නැහැ. හොඳට කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඔතන අර මේ අපිට සැකයක් තියෙනවා මේ මොකද ඊට පස්සේ මොනවාද කරන්න තියෙන්නේ? තව මොනවාද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ කියලා. ඔතන අපි අර නොදැනුණාට එක්තරාන්දමක අර දෘෂ්ටි කෝණේ වෙනසක් තමයි වෙන්නේ. දැන් අපි මෙතෙක් කාලයක් මග මම කියලා හිතාගෙන හිටිය මේ කය දිහා දැන් අපි අනුත් කෙනෙක්ගේ දෙයක් දිහා බලනවා වගේ බලනවා. දැන් නිරීක්ෂණය කරනවා. ඉතින් ඒක තමයි හොඳට වෙලා තියෙන්නේ. තවදුරටත් ඉතින් ওই දේ ওই විදිහටම නිරීක්ෂණය කරන්න. එතකොට තමයි ඉතින් අර ටික ටික ටික ටික අර මමත්වය සංසිඳිලා නැත්තම් මමත්වය ටික ටික අඩු වෙලා මේක මේ හුදු කයක් කියන එක හොඳට තේරෙන්න ගන්නවා. අපි කමන්නේ එහෙනම් අපි හෙටත් බලමු එහෙනම් නේද? ඇද්ද? තව තියෙනවද? දෙකයි දෙකයි තියෙන්නේ. ආ එහෙනම් කරමු. ගෞරවනීය කමන්නද? කමන්නේ. හරි හරි. ගෞරවනීය ස්වාමීන් මම දිගු කලක් තිස්සේ පර්යංකේ ආනාපාන සති භාවනාවේදී ආනාපානයේ ගෙවි ගොස් හිස්තනට පැමිණීමට හුරු වී සිටිමි. මෙම ආනාපානයේ ගෙවි යාම විවිධ ස්වරූපෙන් සිදුවීම දද්දුටිමි. එමෙන්ම ආනාපානයේ ගෙවීමෙන් පසු විවිධාකාර වූ අත්දැකීම් ලැබීමි. එනම් එපා වීම, කම්මැලි වීම, නිදිමත වීම හා හොඳ සතියෙන් හිස පහත් වීමත්, ඔසවා ගැනීමත්, කයේ චලනයත්, වේදනාවන් හා විවිධ ශබ්ද නිසා සිතට ඇතිවන පීඩාවන් වීරයෙන් සතියෙන් ගෙවා ගැනීමත් ආදියයි. ස්වාමිනාස මෙවැනි අත්දැකීම් අතර සතියෙන් වීරයෙන් කාලය ගත කිරීම දිගටම සිදු කළ යුතුයද ඉදිරියට යාමට උපදෙස් ලබා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් සතිය නම් ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සබ්බත්තිකං වදාමි කියලා මේ කිසිසේත්ම සතිය හලාගෙන යන ගමනක් නෑ. කියන්නේ සතිය අනිවාර්යෙන් අපි මුල් මුල තියාගෙන සතික්වාහං භික්ඛවේ සබ්බත්තිකං වදාමි කියලා තමයි බුද්ධ වචනේ. ඒ කියන්නේ මේ සියලු දේහිම සතිය පෙරටු කරගෙන සෑහෙන තැනක් දීගෙන යා යුතු ගමනක් තියෙනවා. හැබැයි ඉතින් සතිය සමාන නැති වෙනවා. ඉතින් ආයි ඇති වෙනවා. ඒ ගැනත් අකම්පිත වෙලා යන්නයි තියෙන්නේ. ඉතින් මේකේ විශේෂ ප්‍රශ්නයක් මට නම් නගන බවක් තේරෙන්නේ නැහැ. තමන් වැඩේ කරගෙන යනකොට අර සතිය නිකන් අල්ලා හිටින ගතියක්. Taman ඉස්සර තරම් දැන් මුලදී අපි ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ සතිය හඳුන්ලා දෙන්න. ඊළඟට ඔන්න සතිය හොඳට තේරෙනවා මොකද්ද කියලා. ඔන්න ඉන්ද්‍රිය මට්ටමට ආවනම් සතිය හොඳට තේරෙනවා. ඊළඟට තව තව හොඳට වැඩෙනකොට ඉතින් සතිය නැති වුණත් ඉතින් ගාණක් නැහැ අර සතියේ දැන් බලයක් තියෙනවා. දැන් හොඳට දන්නවා මේ සීලයක් කැඩෙන්නේ නැහැ, ලොකු වැරද්දක් වෙන්නේ නැහැ කියලා දන්නවා මොකද සතිය ආරක්ෂාවක් තියෙනවා. ඉතින් එහෙම ගමනක් තමයි මේ සතිය එක යන්න තියෙන්නේ. හරි. ස්වාමීන් වහන්සේ මේ අර භාවනාවට මදාල නැති ප්‍රශ්න කුංචි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මාගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අවුරුදු 7ක් උපරිමයක් තව දින 7ක අවමයක් නොකඩවා මෙම සතිපට්ඨානයේ නිවැරදිව වැඩුවොත් මාර්ගඵල ලැබීම ගැන සාතක වී ඇත. එසේනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අදහස් කරන්නට ඇත්තේ අපේ බලාපොරොත්තු වන්නට අපෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ කිනම් චර්යා රටාවක්ද යන්න දැන ගැනීමට කැමැත්තෙමි ඔබ වහන්සේට මහත්ඵල මහානිසංස වත් වේවා උතුම් වූ නිවන් සුව ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන පරිදිම සුවසේ ඉෂ්ට සිද්ධ වේවා සාදු සාදු එසේම වේවා නෑ ඉතින් බුදුහාඳුරෝ නම් බුදුහාඳුරන්ට කියන්නේ අපි වෙනුවෙන් කරන්න තියෙන ටික උන්වහන්සේ කළා තියෙනවා ඒ කියන්නේ ආයි මේ අපේ වැරද්ද තියෙන්නේ ඒකයි ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ ශාස්ත්‍රීය ගෞරවයෙන් තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉතින් පැහැදිලිව මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. බුදුහාමුදුරු ඉතින් සතිපට්ඨානේ පටන් ගන්නෙම මොකද්ද මේ ඒකායනෝයම් භික්ඛවේ මග්ගෝ සත්තානං සුද්ධියා සෝක පරිද්දේවානං සමතික්කමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකරයාය එදිනම් චත්තාරෝ සතිපට්ඨානා කියලා ඉතින් බොහොම හොඳට කැප වෙලා කැප වෙලා ඔන්න බුදුහාමුදුරු කියනවා. ඉතින් ඕකේ හැබැයි ඉතින් අපි හිතුවොත් බුදුහාඳුරෝන්න දැන් දවස් 7ක අවමයක් දීලා තිනවා. ඉතින් අනිවාර්යෙන් මමත් දවස් 7ෙන්ම අනාගාමී වෙయ్యේ නැත්නම් රහත් වෙయ్యේ කියලා කිව්වොත් නම් ඉතින් අන්න අපි අපිව එක්තරාන්දමින් අධිතක්සේරුවකට දැම්ම වෙනවා. නිසා ඊට වඩා හොඳයි. කමන්නේ අවුරුදු 7ක් නෙමෙයි අවුරුදු 17ක් ගියත් කමන්නේ 27ක් ගියත් කමන්නේ මම මේ බුදුහාඳුරෝ කිව්වත් කියලා තියෙන දේ මේකයි. තම උන්වහන්සේට ගෞරවයෙන් මම මේ පොඩි එකා වගේ මම මේ කරගෙන යනවා. කියලා අර අපි එහෙම නිහතමානී වුණා නම් එතකොට මේ වෙන්න තියෙන දේ වෙයි. අපි අර බුදුහාඳුරන් දැන් අවුරුදු 7න් වෙන්න තියනයි කියලා තියනවා. ඉතින් මම දැන් අවුරුදු 7ක් කරාය තාම අනාගාමී වුණේ නැහැ කියලා අපි අර මේ අර කියනට බිස්නස් මයින්ඩඩ් කියලා තින් මේ <laughs> ඉල්ලුම් සැපයීම ක්‍රමයට ගියොත් ඒක එච්චර සාර්ථක නැහැ. ඒ ඩොනොඩ්න කමන්නේ බුදුහාඳුරු කියලා තියනවා. මේකයි වඩන්න තියෙන මාර්ගයත්. මට මේ බුද්ධෝත්පාද කාලය ලැබිලා තිනවා මනුසාත භාවය ලැබිලා තිනවා ඉතින් මේක තමයි මම දැන් කරන්න තියෙන්නේ කියන අත්හැරලා දාලා ලැබුණත් එක නැතත් එක මම වඩනවා කියනන්න ගියා නම් එතකොට අපේ තියෙන අර කියන්නේ භාවනාව ගැන වුණත් අනවශ්‍ය විදිහට ඇල්මක් නැහැ ඇල්මක් කියන්නේ මේ නොකර ඉන්නව නෙමෙයි ඒකෙන් ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ බුදුහාඳුරු කියපු නිසා ශාස්ත්‍රීය ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් අපි මේක කරනවා එහෙම යාම තුළ මම නම් හිතන්නේ හරි එතන තියෙනවා හරි මේ සුන්දරත්වය. නැතු අර ලොකු සායනාසෙ කියන වගේ මේකේ අර ඉල්ලුම හැපෙම විදිහට යන්න ගියොත් එතන ඒ තරම් ටිකක් අර ලොකු සායනාස නම් කියන්නේ ඒක ගේමට කැතයි කියලා කියන්නේ. <laughs> ඉතින් එහෙම යන්නේ නැතුව මේ කවන්නේ හම්බුණත් එකයි. නැත්නම් උනන බුදුහාඳුර කිව්ව මාර්ගය මේකයි. අනිත් අය දැන් ගිහිල්ලා තිනවා මේකෙන් සෑහෙන ප්‍රතිඵලයක් ලැබපයත් ඉන්නවා. දැන් මම විශ්වාසය ඇති කරගෙන යන්නයි තියෙන්නේ කියලා ගියා නම් හොඳයි. හොඳයි. එහෙනම් අපි අදට මේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරමු. පැයකුත් විනාඩි 20ක් වගේ කාලයක් අපි යෙදලා තියෙනවා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනා විශ්ේ අපි බෙදා හදා ගනිමු. ඒ සඳහා අපි ettavataචාදී ගාථා සජ්ජායනා කරමු.